එහෙත් සෑම විටම එසේ නොවි අරමුණින් පිටතට සිත යන අවස්ථාද තිබෙනවා. එවිට ගලා එන සිතුවිලි සමහරක් අකුසල් සමහරක් කුසල් ඒ බව වටා හඳුනා ගන්නවා. එවිට මා අකමැති සිතුවිලි එන විට පෙරමෙන් ඒ ගැන කම්පා නොවි මේ සිතේ ස්වභාවය තමයි එයත් අනිත්‍ය වුණා ඔහේ ගියා වේ කියා සිතන්න පුළුවන්. කුසල් සිතිවිල්ලක් ආවිට ඒ ගැන යම් සතුටක් ඇති වුණත් එයත් අනිත්‍ය වී ගියායයි සිතනවා. මෙය චිත්තානුපස්සනාවද. මට සිතෙන්නේ එය යම් දියුණුවක් කියයි. එය නිවැරදිදයි පහදා දෙන්න. සක්මන. සක්මන් භාවනාව කරන විටදී දෙපා වලට අවධානය යොමු කළත් පරයන්කේදී මෙන් හිසේ මුහුණේ සහ අත්වල විවිධ නලියන දඟලන දැනීම් හටගන්නවා. එවිට ඒවා නොසලකා හැර දෙපාවල අවධානයේ පමණක් තබාගත යුතුයද නැත්නම් ඒවා දැනීමක් ලෙස හඳුනාගෙන මෙනෙහි කළ යුතුයද? දෙක. ස්වාමින් වහන්සේ සෝවන් පොඩ්ඩකින් අපි ටිකක් සාකච්ඡා කළෙමු. අපි මුලින්ම දැන් මේ අහනවා ඉඳගෙන භාවනා කරද්දී අර සිතේ සිතුවිලි එනකොට ඒවා හඳුනා ගැනීම නිවැරදිද ඒක චිත්තානුපසනාවද කියලා. ඇතරම ඊයේත් මම මතක් කළා වගේ චිත්තානුපස්සනාවේදී ටිකක් අර හොඳ ස්ථාවර වෙච්ච දැන් මේ තහවුරු වෙච්ච සතියකින් තමයි මේ වැඩේ කෙරෙන්නේ. හැබැයි මෙතනත් සෑහෙන දුරට ඉතින් ඒට ආසන්න පන්තමක් තියෙනවා. කරලා තියෙන දේත් හරි. දැන් චිත්තානුපස්සනාදී විශේෂයෙන්ම ටිකක් මේවායේ සිතුවිලි ඇති වෙන හැටි නැති වෙන හැටි පොඩ්ඩක් බලමින් බලමින් ඒකම විතරක් අවධානය යොමු කරන එකයි කරන්නේ. එතෙන්දී ආනාපාන සතියක් ගැන කිසිම කියන්නේ අපි තැකීමක් නැහැ. මොකද අපේ මූලික අරමුණ වෙන්නේ නැත්තම් මූල කමඨහන වෙන්නෙම හිතමයි. එතකොට සිත දිහාමයි බලන්නේ නැතුව මේ ආනාපාන සතිය ගැනවත් වෙනත් දෙයක් ගැන ඒතරම් අපේ අවධානයක් යොමු යුතු නැහැ. නමුත් මෙතෙන් දැන් අපි ආනාපාන සතිය මුල් කරගෙන යන මේ ගමනේදී මුල් යුගයේ අපි ඉන්නකොට සිතුවිලි ආවහම අපිට දැනගන්න පුළුවන් නම් යම් පමණකට ආ මේ ඇවිල්ලා තියෙන රාගයක්, මේ ඇවිල්ලා තියෙන ද්වේෂයක්, මේ ඇවිල්ලා තියෙන මුලා වෙන දෙයක්. ඔහොම ඔහොම කියලා දැනගෙන ඒක එහෙම බැහැර කරන්න පුළුවන් නම් ඒක වඩාම හොඳයි. මොකද එතකොට අපිට වැඩි අවධානයක් නැවත ගන්න පුළුවන් ආනාපාන සතියට. මොකද අපි ප්‍රමාණිකෝලව සතිය දියුණු වෙන්න දියුණු වෙන්න සමාධිය දියුණු වෙන්න දියුණු වෙන්න ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න ඊට පස්සේ අන්න සිතුවිලි වලට නැඹුරු වෙන්න නැත්නම් සිතුවිලි දිහා බලන්න අවශ්‍ය කරන ශක්තිය ගොඩ නැගෙනවා ඒ නිසා මේවා يعني මේ හත මේ يعني සතර සතිපට්ඨානය තුලම අපේ හිත පැවතුනාට කිසිම වරදක් නැහැ වඩාම හොඳයි. නමුත් අර මුලින් අපි පුළුවන් තරම් කායानुපස්සනාවේ හිත පවත්වන්න උත්සාහත් වෙනවා. මොකද එතන අපිට හොඳ නිකන් අපේ මේ මුල් යුගයේදී අතර මුල් යුගයේදී පුළුවන් තරම් අපේ සතිය දියුණු කර ගැනීමට උවමනා කරන පෝෂණය එතනින් සෑහෙන ලැබෙනවා. ඒ නිසා කරලා තියෙන දේත් හොඳයි. තව ඉතින් අර චිත්තානුපස්සනාවද මේ කියලා අහන ප්‍රශ්නෙට කියන්න තියෙන්නේ. ඉතින් තව ටිකක් එහාට ගියාම තමයි හොඳට චිත්තානුපස්සනාවක් මට්ටමින් වැඩේ සිද්ධ වෙන්නේ. එතකොට අර මේවා දුර යන ගතිය හුඟක්ම අඩු වෙලා. ඒ කියන්නේ සිතුවිල්ලක් පටන් ගන්නවා. ඒක අපි ඒක පෝෂණය කරන්නේ නැති නිසා, ඒකට ශක්තිය දෙන්නේ නැති නිසා ඒක ඉක්මනටම වගේ බහැරලා යනවා. අහු වුණත් වැඩි වෙලාවක් ඉන්න ඉක්මනටම සතිය පිහිටනවා. ඊට පස්සේ නැවතත් මේ සිතුවිලි වලින් බැහැර වෙලා ඉන්න පුළුවන් තත්ත්වයක් එනවා. ඊළඟට සක්මන් භාවනාවේදී දැන් කියලා තියෙනවා දණහිසෙන් පහළ විතරක් නෙමෙයි දැන් මේ යම් යම් අනිත් තැන්වලත් සංවේදනාවන් දැනෙනවා කියලා. ඒ තරම්ම Tamanට මේ ඉහළ ප්‍රදේශයට අවධානය ගැනීමෙන් සතිය කැඩෙන්නේ නැත්තම් නැවතත් ආයේ මේ පාදවලට යමු වෙන්න ඒ කියන්නේ මේක දුරු වුණාට පස්සේ නැවතත් යමු වෙන්න අවස්ථාවක් තියෙනවා නම් කලකට වරදක් නැහැ. මුලදී අපි සාමාන්‍යයෙන් පාදයේ යට කොටසට අවධානය තියාගන්නවා. මොකද අපි මෙතන බලාපොරොත්තු වෙනවා ටිකක් <clears throat> හිත ඒ කියන්නේ දැන් අපි හිතමු අපි මුළු කයම කයේ පුරාම අවධානය පවත්වාගෙන යාම සතියේ එක්තරා මට්ටමක් තමයි. ඒ වගේමයි ටිකක් පොඩි ප්‍රදේශයකට අවධානය පවත්වාගෙන යාම සතිය තවත් ලක්ෂණයක්. ඒ කියන්නේ එක පැත්තකින් සමාධිමත් වීමක් එදෙන වෙන්නේ. ඒ කියන්නේ හොඳට නාභිගත වෙනවා වගේ නැත්නම් එක කුඩා ප්‍රදේශයකට යොමු කරනවා වගේ දෙයක් අර අපි යොමු කරගත්ත සතියකින් එක තැනකට යොමු කරගත්ත සතියකින් සිද්ධ වෙනවා. ඒතකොට අපි සක්මන් භාවනාවේදීත් අපේ යටිපතුල් වලට හොඳට අවධානය තියාගෙනම යද්දී අපේ කයේ අනිත් දේවල් දැනුණට ඒව වැඩි ගැන සැලකීමක් නැතුව යටිපතුල් වලට හොඳට අවධානය තියාගෙන යෑමේදී අපි පුළුවන් තරම් අර මේ විවිධාකාර හැලහැප්පීම් අස්සෙත් මේ යටිපතුල් වලට අවධානය නැවත නැවත ගෙනෙමින් යද්දී අන්න අපේ හිත හොඳට එක තැන ඉන්න. නැත්තම් එක තැනකට හුරු වෙන්න. නැත්නම් එක තැනකටම යොමු වෙන්න අන්න ඒ අවශ්‍ය කරන පෙරහුරුව නැත්තම් අභ්‍යාසය ලැබෙනවා. ඒ ඊළඟට අපි ආනාපාන සතියට නම් ඇවිල්ලා වාඩි වෙන්නේ. ඒතකොට අර කෙරෙන්න ඕන දේ සෑහෙන වෙලා අපිට ටක් ගාලා නාසිකාග්‍රේ හිත පැවැත්වන්න පටන් ගත්තාමත් එතනම මේ හිත ඉන්න උත්සාහත් වෙනවා. ඊට පස්සේ හැබැයි ටික ටික මේකෙන් අදහස් වෙන්නේ නැහැ හැම තිස්සෙම ඔහොමම ඉන්න ඕනේ කියලා. ටික ටික ඉතින් අර සතිය දියුණු වෙන්න දියුණු වෙන්න හොඳට සතිය මුළු කය පුරාම දැනෙන්න පටන් ගන්නවා සතියේ අර තියෙන පුලුල් විෂය ප්‍රදේශයක් ඔන්න හැදෙන්න පටන් ගන්නවා. ඒක කිසි වරදක් නැහැ. තමන් බලන්න ඒක හැදීම හරහා තමන්ට හිතුවිලි එන්න ගන්නවා නම් ඒ කියන්නේ දැන් හිත පිට පයින් ගතිය වැඩි වෙනවා නම් දැන් මේ කියන්නේ එතෙන්ට යන්න එපා. තව දුරටත් මේ යටිපතුල් එක්කම ඉන්න නැත්නම් පාදයේ පහළ කොටසත් එක්ක ඉන්න ඒක හැදෙනවත් එක්ක ඕක ක්‍රමානුකූලව මේ කියන්නේ නැත්තම් ස්වාභාවිකව එන්න ගන්නවා. හොඳයි. දෙවෙනි ප්‍රශ්නේ ස්වාමින් වහන්සේ සෝවාන් ඵලයේ ලබන යම් කෙනෙක් උපදින්නේ උපරිම ආත්ම 7යි නම් ඒ උපදින සෑම ආත්මයකටම ඒ තැනැත්තා එම ඵලයේ මුල සිට යලි ලබා ගන්නවාද නැතහොත් එය සිදුවන්නේ කුමන ආකාරයටද ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා අපහට මෙවැනි කන්කලු දහම් දෙසන්නට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි. ඔව් ගැන ඉතින් එහෙමම මම කියන්නේ සූත්‍රවල එහෙමනම් මට හම්බෙලා නැහැ. ඒ කියන්නේ ඇතැම් වෙලාවට සෝවාන් වෙච්ච කෙනෙක් අපිටම මේ භවයේදී සෝවාන් වෙලා අපි අපිටම නැති වුණා මිය ගියා ඊට පස්සේ නැවතත් මේ මනුස්ස ලෝකෙටම ආවා කියලා ඉතින් ඒත් හැබැයි පුංචි දරුවෙක් විදිහට එයා පටන් ගනිද්දි එයාට මේවා පිළිබඳව වැටහීමක් නැහැ ඒ නිසා කියන්නේ මනුස්ස ලෝකේ නම් එයා උපද ලබන්නේ ඊළඟ භවයක් වශයෙන් එතෙන්දිත් ඉතින් ටිකක් බොහොම තනිකරම ඒ කියන්නේ කාම කාම භෝගී අන්ධ පෘ탁ජන මට්ටමේ කෙනෙක් නම් විශේෂයෙන්ම ඉතින් ඒවටමයි ඇලිලා යන්නේ. අපි ඉතින් අපේම ජීවිතවල මුල් යුගයේ නැත්තම් අපේම ජීවිතවල ධර්මයට යොමු නොවෙච්ච යුගයක් ගැන අපි හිතලා බැලුවොත් තනිකරම කාමයන්ටම මුලා වෙලා, රාග ద్వේෂවලම පැටලිලා, සිතුවිලි වල අතරමං වෙලා සම්පූර්ණයෙන් දැවි දැවි හිටපු යුගයන්. ඉතින් ඒ බඳු මට්ටම් කෙනෙකුට ඉතින් අර සෝවාන් වෙච්ච කෙනෙක් නම් එයා උපතින්ම උපතින්ම මාර්ගඵලලාභී නම් ඒ කියන්නේ ඉතින් අර තරම් දරුණුවට වෙන්න ඉඩක් නැහැ. අනිත් එක ධර්මයක් ඇහෙනකොට ටික ටික එතෙන්ට යොමු වෙලා ධර්මයක් වඩන්න පටන් අරගත්තාම ඉක්මනටම හිත හිත එකඟ භාවයක් ඇති වෙලා හිතේ සමාහිත බවක් ඇති වෙලා ඊළඟට කරුණු ඉක්මනට වැටහෙලා එහෙම යන්න ස්වභාවයක් බොහෝ විට ඉඩ තියෙනවා. හැබැයි මැරලා ගිහිලා උපදින්නේ දිව්‍ය ලෝකයක් වගේ එකනම් එතන තියෙන අර උපපාතික භවයක් නිසා ඉතින් එතෙන්ද හිතන්න පුළුවන් අනිවාර්යෙන්ම උපත්තියම දන්නවා තමන් යම් මට්ටමක ඉන්න බව. එතකොට ඉතින් තමන් ඒ ඉන්න තැන ඉඳම අපි තුමු මිය ගියද්දි manuss ලෝකේ මේ යද්දි තමන් හිටියානම් යම්කිසි ප්‍රඥා මට්ටමක එතන ඉඳන්ම ඉතින් පටන් ගන්න අවස්ථාව තියෙනවා. manuss ලෝකෙට නම් ආයේ මිය ගිහිල්ලා එන්නේ එතෙන්දි ඉතින් ආයේ අයන් ඉඳන් ගිහිල්ලා තමයි හොයාගන්න වෙන්නේ. ඒ විදිහට තමයි ඉතින් මට නම් තේරෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස කායානුගතිය ගතු සතිය යනු කුමක්දයි පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේට උතුම් මාර්ගඵල අවබෝධය ලැබේවා. තෙරුවන් සරණයි. ඔව් කායගත සතිය කියලා ඉතින් ඇත්තම බුදුරජාන් වහන්සේ ඔය කායානුපස්සනාවටමත් කායගත සතිය කියන එක භාවිතා කරලා තියෙනවා. විශේෂයෙන්ම ඔය මජ්ක්‍ධිම නිකාය සූත්‍රයක් එනවා කායගත සති සූත්‍රය කියලා. එතෙන්දී කායානුපස්සනාවට අදාළ සියලුම කොටස් ඒ කායගත සති සූත්‍රෙත් අන්තර්ගත කරලා තියෙනවා. ඊට අමතරව ධ්‍යාන සතර මේ පවා මේ කායගත සති සූත්‍රයට අන්තර්ගත කරලා තියෙනවා. ඉතින් එතනින් පැහැදිලි වෙනවා මේ කායගත සතිය කියලා කිව්වහම මේ නිකන් අපි සාමාන්‍යයෙන් කායගත සතිය කියලා කිව්වහම අපේ හිතට එන්නේ කොටස් 32 අරමුණු කරගත්ත අසුබ භාවනාව. නමුත් අසුබ භාවනාවට වඩා ටිකක් මේ පුළුල්ව බුදුරජාණන් වහන්සේ කායගත සති කාගියාසි කියලා පින් සාමාන්‍යයෙන් සිංහලෙන් කියන්නේ. කායගත සතිය කිව්වහම කායानुපස්සනාවම කය අරමුණු කරගත්ත යම්කිසි කයට බැඳුණු යම්කිසි භාවනා ක්‍රම සියල්ලම වගේ කායගත සතිය වශයෙන් සලකන්න පුළුවන්. ඒක යටතේ ඉතින් කායනුපස්සනාවේදී මුලින්ම එතකොට සතර ඉරියව් සම්බන්ධයෙන් ඉරියාපත පබ්බයක් වශයෙන් මේ අපි පාත්වන ඉරියව් පිළිබඳව දැනුවත් වෙනවා. ඊළඟට ආනාපාන සතිය වශයෙන් අපේ මේ ස්වාභාවිකව සිද්ධ වෙන ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය පිළිබඳව දැනුවත් වෙනවා. ඊළඟට ඔන්න ධාතු මනසිකාරය සම්බන්ධයෙන් ඒ කියන්නේ දැන් අපිට අපි සාමාන්‍යයෙන් සලකන මේ ශරීරය මගේ කියලා නැත්තම් මේක මම කියලා මේක තනි ඒකකයක් වශයෙන් සලකනවා වෙනුවට මෙතන තියෙන්නේ මේ සතර මහා ධාතුකින් හැදිච්ච ස්වභාවයක් කියලා ඒ හඳුන්වා දෙන ධාතු මනසිකාරයක් වශයෙන් ඔන්න තව කොටසක් තියෙනවා. ඊළඟට අසුබ භාවනාවක් වශයෙන් කොටස් 32ක් වශයෙන් ඔන්න හඳුනා ගැනීමක් කරනවා. මේක දැන් අර හුඟක්ම වෙන්නේ අපි මේ කය එකක් වශයෙන්, කය මම වශයෙන් මේ මගේ කය කියලා ගත්ත ගමන් මෙතනදීන් තනි තනි ඒකකයක් වශයෙන් තමයි වැටහෙන්නේ. එතනම තමයි අර හුඟක් ඝන බාල වෙච්ච සක්කාය දිට්ඨිය තියෙන්නේ. ඉතින් මේ සක්කාය දිට්ඨිය සෑහෙන ටික බුරුල් වෙන්න, ලිහිල් වෙන්න හුඟක් හේතු වෙනවා. අපි තුමු දැන් කෙනෙක් අසුබ භාවනාවක් කරනවා. කොටස් 32ක් වශයෙන් එතන යනවා. මොකද අපි පටන් ගන්න මේ මම කියලා. මේ මම කියන එක ඔන්න පැත්තක දැන් මේ තියෙන කොටස් 32ක්. ඔන්න කය කැඩෙන්න ගන්නවා කොටස් වලට. එක කයක් මගේ කයක් නෙමෙයි. දැන් මේ කයක් තේනවා. ඒ කය කොටස් වලින් හැදිච්ච එකක්. කෑලි වලින් හැදිච්ච එකක්. කෑලි කෑලි මූට්ටු වෙලා තියෙන්නේ. යම් කිසි දිහකට කෑලි ටිකක් මූට්ටු කරලා හැදුවාම අන්න ඒක අපි මේ මනුස්ස ශරීරයක් කියලා ඉතින් සඳහනක් දෙනවා. නැත්තම් ඔන්න ඒක ඉතින් සත්තුන්ගේ හරමේ කිව්වොත් ඉතින් මේක බල්ලෙක්ක මේක බූරුවෙක්ක මේක හරකෙක්ක කියලා ඉතින් අපි එක එක විවිධ නම් දෙනවා. ඒ විදිහට සටහනක් මේ ඇති වුණාම. නමුත් තියෙන්නේ මේ කෑලි ගොඩක එකතුවක්. කියලා අන්න එතනින් තව පොටක් ඔන්න අර ඝන සංඥාව කැඩලා යන්න උදව් වෙනවා. ඉතින් ඒකම තව වර්ධනය වීමක් තමයි එතකොට ඔය ධාතු මනසිකාරයේදී හොඳට ධාතු වශයෙන් මේක බලන්න බලන්න අර මමත්වයේ සෑහෙන තුනි වෙලා මේක සෑහෙන්න මේ කියන්නේ සත්පුජ්‍යල ස්වභාවයකින් තොර ඇතුළෙත් එකම ධාතු ස්වභාවයක් එළියෙත් ධාතු ස්වභාවයක් කියලා හොඳට වැටහෙන ඒ ධාතු මනසිකාරපත්තම හොඳට තියෙනවා. එතනත් ඉතින් කායනුපස්සනාවමයි. ඊළඟට ඔය නවසීවතික භාවනාව කියලා අපි මරුණට පස්සේ මృతදේහයකට සිද්ධ වෙන දේ අවස්ථා 9කින් පෙන්නනවා. ක්‍රමානුකූලව මේක මේ දිරායමින් ඒක ගාක් මේ මේ පිළිකුල් ස්වභාවයටපත් වෙන හැටි ඉතින් ඔය නවසීවතික භාවනාවේදී පෙන්ලා දෙනවා. ඉතින් මෙන්න මේ කාරණා ටික එතකොට බුදුරජාන් වහන්සේ ඔය කායනුපසනාව කොටසදී මේ ක්‍රම 14ක් වශයෙන් පෙන්ලා දීලා තියෙනවා. එතකොට ඒකටම තමයි අර තවත් හතරක් එකතු කරලා ප්‍රථම ධානය, ද්විතීය ධානය, තෘතීය ධානය, චතුර්ථ ධානය කියලා කායගත සති සූත්‍රයේදී තව එකතු කරලා තියෙනවා. ඉතින් මේ අනුව ඉතින් අපිට තේරෙන්නේ මේ කය කියන එක අපි කය භාවිතා කරන්න පුළුවන් සෑහෙන්න අපිට සතිය දියුණු කරගන්න, ප්‍රඥාව දියුණු කරගන්න, සමාධියක් හදාගන්න. ඉතින් ඒකාතකින් ඒ නිසාම මේ කයට ඔය හිතම් සූත්‍රවල කියනවා මේක කියන්නේ මේ මේ කය සලකන්නේ මේ මේ කරදරයක් විදිහට නෙමෙයි එතෙන්දි මේ අපේ සතිය දියුණු කර ගැනීම සඳහා ලැබිච්ච උපකරණයක් වශයෙන්. දැන් කායानुපස්සනාව අවසන්ෙද්දිත් කියන්නේ කායේ කායानुපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අ비ජ්ජා දෝමනසං කොහොම කියලා පටන් ගන්නවා. ඊළඟට අන්තිමට කියන අනිසිතෝච විහෙරති නතිකින්චි ලෝකේ උපාදීයති. ඒ වගේ දේවල් එනවා. තවත් එන හොඳ වචන ටිකක් කාට හරි මතකද? අ ඒ කියන්නේ ඒ සිංහලාර්ථය කියනවා නම් දැන් මේ කය භාවිතා කරනවා සතිය තව ටිකක් දියුණු කරගැනීමේ නිකන් කුඹරක් වගේ නිකන් කෙතක් වගේ. ඒක තමයි දැන් මම සතිය දියුණු කරගැනීමේ වැඩපලක් විදිහට පාවිච්චි කරන්නේ. උපකරණයක් විදිහට ආයුධයක් විදිහට පාවිච්චි කරන්නේ. ඊළඟට ප්‍රඥාව වඩා ගැනීමේ ආයුධයක් විදිහට පාවිච්චි කරන්නේ කය. ඉස්සලා තිබිච්ච අර කය මගේ කරගත්ත ස්වභාවය අයින් වෙලා දැන් මේක මෙතන තියෙන මේ හුදු කයක් ඒක මේ විවිධාකාර ඔන්න ආහාර වලින් යැපෙනවා ඍතුන් අත ඍතු ගුණයන් අනුව වෙනස් වෙනවා ඉතින් ඔය විදිහට අර හොඳට මේ කයේ තියෙන ඒ පටිච්ච සමුප්පන්න ස්වභාවය හේතුන්ගෙන් හටගත්තේ ස්වභාවය ටික ටික ටික වැටහි වැටහි මේක මේ තියෙන්නේ කයක්ය මේ තියෙන්නේ මේ මම නෙමෙයිය මට මේක අදාළ يعني මට ඕන විදිහට පවත්වන්න මේක බැහැය කියලා ටික ටික ටික ටික කය දිහා කය වශයෙන් බලන්න පටන් ගන්නවා ටිකක් ඈත් වෙලා අනුන්ගේ දෙයක් දිහාට බලනවා වගේ. මේක මේ මග මමවත් මගේවත් දෙයක් නෙමෙයි මේක නේ අනුන්ගේ දෙයක්. අනුන්ට අදාළ දෙයක්. වෙන වෙන රාශියක් හේතු මත යැපෙන දෙයක් කියලා බලන මේ දෘෂ්ටි කෝණයක් නිවැරදි දැක්මක් හෙන්න පටන් ගන්නවා. එතකොට ඔන්න බුදුහාමුදුරුවෝ කියනවා මේ කය දැන් පවත්වන්නේ තවදුරටත් අනාගතයේදීත් මේකම භාවිතා කරලා සතිය තව දියුණු කරගන්න. ප්‍රඥාව තව දියුණු කරගන්න කියලා ඉතින් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. පසුගිය වැඩසටහනකදී ඔබ වහන්සේගෙන් ලද උපදෙස් අනුව චිත්තානුපස්සනා භාවනාවේ යෙදෙමි. සිත බලා සිටියේදී සිතුවිලි කිහිපයක් ඇති වී නැති වී ගොස් සිත ඊතා සංසුන් නිසසල බවට පත්වේ. සිතෙහි ප්‍රභාෂර බවක්ද දකින්නට ලැබේ. මේ ආකාරයත් පැයකට ආසන්න කාලයක් සිටිය හැකි නමුත් ඉන්පසු નિરાයාසයෙන් භාවනාවෙහි භාවනාවෙන් මිදේ. ඉන්පසු කොතරම් උත්සාහ ගත්තත් නැවත භාවනාවට යෙදිය නොහැකි වේ. භාවනාවට යෙදිය නොහැකි වේ. නැවත සුළු මොහොතක් හෝ සක්මන් කර පැමිණි විට නැවතේ ආකාරයටම සිස සිත සංසුන් කරගත හැකි වේ. මෙයට පෙර ආනාපාන සති භාවනාවේ යෙදෙද්දී සිත ඊටා ගැඹුරින් ගැඹුරට යන බවක් බවක් අත්විඳෙමි. කය නොදැනී සිත පමණක් ඉතිරිව ඇති බවක්ද අත්විඳෙමි. මේ ආකාරයට පැය දෙකකට වැඩි කාලයක් ගැඹුරු භාවනාවක සිටිය හැකි විය. චිත්තානුපස්සනා වස්සනා භාවනාවේ යෙදුන මුල් දිනවලද සීත පැහැති ඇති බව සිත පැහැදී ඇති බවක් දැනුනි. එහෙත් ඒ මේ දිනවල එවන්නක් නොදනිති. සිතේ ශාන්ත භාවයක් සමග අඩනින්දේ සිටින සයක් දැනුනි. සිත ගැඹුරට නොයන අතර මතු පිටින් පමණක් භාවනාවේ යෙදෙන බව දැනේ. වෙනත් සිතුවිලි ඇති වී නැති වී ගියත් එවැනි භාවනාවට බාධාවක්ද සිදුවේ සිදු නොවේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මගේ ගැටලුව පැය දෙකකට ආසන්න කාලයක් භාවනා යෙදීමි. අදිස්ථාන කරගෙන පර්යංකේ වාඩි වුණත් පෙරමෙන් එසේ කළ නොහැකි බවයි. පැයකදී පමණ નિરાසායෙන් નિરાයාසයෙන්ම භාවනාවෙන් අත්මිදේ. ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිරෝගී සුව හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. හොඳයි. ඇත්තටම මේ මෙතන ඇත්තටම වර්ධනයක් වෙලා තියෙන්නේ. අපි මේක ගැන අර මුලින්ම මේක වෙනකොට අපි ගැන අපිට ටිකක් හිතෙනවා මේක මේ පිරිහීමක්ද වෙලා තියෙන්නේ. මේ මං ඉස්සෙල්ලා පැය ගාණක් හිටියා නේද? දැන් මට ඒක ඉන්න බැහැ නේද? එහෙම කියලා අපි ගැන යම් විපිලිසර භාවයක් ඇති වෙන්න පුළුවන්. නමුත් මෙතන වෙන්නේ ඊට වඩා හාත්පසින් වෙනස් දෙයක්. දැන් අපි සමාධියක් දිනු කරන වෙලාවේදී තමයි අපිට ওই විදිහට ටික ටික ඔන්න අපි පැය කාලක් ඉන්නවා, භාගයක් ඉන්නවා, පැයක් ඉන්නවා, පැයකමාරක් ඉන්නවා. ඕන ඉතින් දෙකක් ඉන්නත් පුළුවන් කියලා ඔන්න සමාධියක් වශයෙන් දිනු කරනවා. නමුත් විපස්සනාවේදී අපි සමාධිය භාවිතා කරන්නේ ඌමනා පමණට පමණයි. ඉතින් දැන් අපි සමත භාවනාව නම් අපේ එල්ලේ තියෙන ඔන්න සමාධියක් මුල් කරගෙනම සමාධියේකම හිර වෙලා ඉන්න නැත්නම් සමාධියේකම ඉන්න ස්වභාවයක් තියෙනවා. නමුත් විපස්සනාවේදී මේ සමාධිය භාවිතා කරන්නේ විපස්සනා කරන විපස්සනාවට අවශ්‍ය කරන හිත එකඟ භාවය ලබා ගැනීම සඳහාම පමණයි. එහින්දා මේ විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ අපි දිනු කරනවා නම් යම්සි ಗುಣ විශේෂයක් ඒක දිනු කරගන්නේ ඊළඟ දේ කරගන්න. දැන් අවශ්‍ය දේ කරගත්තට පස්සේ අරකට අතහැරලා දාන්නයි තියෙන්නේ. හරියට නිකන් ඉනිමගක් නගිනකොට අපේ ඉනිමග ඉනිමගේ තියෙන අර ඒ හරස් පොළු වලට ඔන්න අත තියලා තමයි මුලින්ම අල්ලගන්නේ. ඊළඟට ඔන්න යටම එකට ඔන්න කකුල තියන්නත් වෙනවා. හසුන අත තියපු එකටම කකුල තියන්නත් වෙනවා. තිබ්බොත් තමයි ඔන්න උඩට යන්න පුළුවන් වෙන්නේ. අන්න ඒක තමයි දැන් අපි හිතුවත් ඔන්නේ මේ අපරාධි මම මේ අතින් අල්ලපු එකට දැන් මම මේ කොහොමද කකුල තියන්නේ කියලා හිතුවොත් එහෙම උඩට යන්න බෑ. අන්න ඒ වගේ තමයි. මෙතනත් තියෙන්නේ හරිය සාපේක්ෂ ප්‍රායෝගික ධර්මයක් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. එකකට සාපේක්ෂව තමයි අනිත් එක සිද්ධ වෙන්නේ. අනිත් එක එතන එතන දැක දැක ප්‍රායෝගිකව තමයි වැඩේ සිද්ධ වෙන්නේ. ඒ නිසා දැන් අපි ආනාපාන සතිය වුණත් වඩද්දී ඔන්න මුලදී අපිට ඉන්න පුළුවන් වෙන්න පුළුවන්. අපිටම පැයක් ඉන්න පුළුවන්. එකමාරක් දෙකක් ඉන්න පුළුවන්. නමුත් ඊට පස්සේ ක්‍රමානුකූලව අපේ විපස්සනාවට යමු වුණාම විපස්සනා සමාධියක් තමයි දිනු කරන්න තියෙන්නේ අර සමත පැත්තක් නෙමෙයි. විපස්සනා සමාධියක් දිනු කරන්න පටන් ගත්තහමත් හැබැයි මුල් කාලෙදී අපි සමාධියක් වශයෙන් ඒක දිනු කළ යුතුයි. අපි දුමු කෙනෙක් දැන් මේ කරනවා වගේ චිත්තානුපස්සනාවක යෙදෙනවා. එතකොට දැන් ඔන්න සිතුවිල්ලක් එනවා යනවා එනවා යනවා. ඔය අතර ඉතින් අපි දුමු සිතුවිලි නැති ස්වභාවයක් එන්න පටන් ගත්තා නම් එතන අපි සමාධියක් වශයෙන් දියුණු කරන්න අවශ්‍යයි. ඒ දියුණු කරන සමාධිය අපි ඉතින් සමාධියක් වශයෙන් දියුණු කරන කාලෙත් උන්න පැය කාලක් භාගයක් පැයක් ඉඳලා ඉතින් හුරු කරනවා. හුරු කරාම හිතේ ටික ටික දැන් විශේෂයෙන්ම විපස්සනාවේ තියෙන එක පැත්තෙන් කියන ප්‍රබල භාවයක් කියලා නැත්නම් සුවිශේෂත්වයක් කියන්න පුළුවන්. විපස්සනාවේ යෙදීම හරහා ටික ටික ත්‍රිලක්ෂණයේ වැටහීමක් කෙලසුන් ටික ටික නිකන් අඩපණ වීමක් දුරු වීමක් වෙන්න පටන් ගන්නවා. එතකොට අපිට අර තරම් ප්‍රබල මේ සමාධියක් අවශ්‍ය නැහැ. හිත මේ නික්ලේශීව පවත්වා නැත්නම් හිත සංසුන්ව හිත නිවිලා එහෙම නැත්නම් හිත සංසිඳිලා පවත්වන්න අර තරම් ප්‍රබල සමාධියක් අවශ්‍ය නැහැ. දැන් හිතන්න අපි භවනා කරන්න පටන් ගත්තම කාලේ නම් හිත පුළුවන් තරම් ඉතින් පිට පයින්නවා, කෙලස් එනවා, නීවරණ වලින් ඇවිස්සෙනවා, හරිම කරදරයි. ඒ නිසා අපි සමාධියක හිර කළා තමයි ඔන්න හිත ඔන්න එක අරමුණක තියන්නේ. නමුත් ඕක භවනා කරන්න කරන්න කරන්න කරන්න අර තරම් දත්මිටි කාල සමාධි කරන්න අවශ්‍ය නැහැ. මේ සාමාන්‍ය සරල සමාධියකින් ඔයපත්ේ පවත්වන්න පුළුවන්. ඉස්සෙල්ලා ලොකු ව්‍යායාමයකින් ගත්ත දේ දැන් අඩු ව්‍යායාමයකින් කරගන්න අන්න ශක්තිය දියුණු වෙලා මොකද දැන් හිතේ යම් වැඩිමක් තියෙනවා. ඒකමයි සිද්ධ වෙන්නේ විපස්සනාවේදීත් හිත ටිකක් මුලදී ඔන්න සමාධියක් භාවිතා කරනවා අරමුණක් භාවිතා කරනවා ඔන්න ඒ හරහා තමයි අපි අතන අර හිස්තැනකට යන්නේ. ගිහිල්ලා ඒක පවත්වන්නේ ටිකක් තාම ඉතින් අමාරුයි. තාම සිතුවිලි වලට හිත යනවා, අරමුණු ගන්නවා. ඉතින් ටිකක් කරදර තියෙනවා. හින්දා ටිකක් බර කරලා තමයි එතන ඉන්නේ. හැබැයි ටික ටික ටික ඕක වැඩෙන්න වැඩෙන්න තමන්ම තේරුම් ගන්නවා මේක අපිම අපි ගැන යම් තක්සේරුවක් කරගන්න නම් අපිට සිද්ධ වෙන්නේ මේ හිර කරලා බර කරලා සමාධිවල සමාධිවල හිර කරලා ගත්ත මේ එකක් නෙමෙයි. සමාධිය අවශ්‍ය වෙත පමණට තවත් පවත්වමින් බැරිද මට මේක අඩු වීරයකින් අඩු සමාධි මට්ටමකින් පවත්වන්න. එහෙමනම් අන්න අපිට පැහැදිලි වෙනවා මෙතන කෙලසුන්ගේ අඩුවීමක් තියෙනවා කියලා. ඒකයි දැන් ඔය විශේෂයෙන්ම ඔය බුදුහාඳුරෝ අැතරම බුදුහාඳුරනේ ආනන්ද සාමිනහස එක අවස්ථාවක මේ පරිබ්‍රාජිකාවක් පරිබ්‍රාජිකාවක් ඇවිල්ලා මේ ආනන්ද හාමුදුරන්ගෙන් අහනවා මේ ස්වාමින් වහන්සේ මේ මෙන්න මෙහෙම සමාධියක් තියෙනවායි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙනවාද? ඒකේ විස්තර කරන්නේ න චාබිනතු න චාපනතු න සසංකාර නිග්ගයිහ වාරිතවතු සන්තුසිතත්තා ඨිතෝ ඨිතත්තා නෑ ඔව් ඨිතත්තා සන්තුසිතෝ සන්තුසිතත්තා න පරිතස්සති ඔන්න ඒ වගේ මේ වාක්‍ය ඛණ්ඩ වලින් විස්තර කරනවා මෙන්න මෙහෙම සමාධිය බුදුරජාණන් වහන්සේ විස්තර කළා තියෙනවාද ඉතින් ආනන්ද හඳුරු කියන එහෙමයි මේ නැගණියනි ඒක තමයි මේ අරහත් ඵල සමාධිය කියලා. මේ පොඩි එකක් නෙමෙයි විස්තර කරලා තියෙන්නේ. ඉතින් මේ බුදුරජාන් වහන්සේ ඇත්තම අරහත් අරහත් ඵල සමාධියක් කියන්නේ ඉතින් මේ ධර්ම විනේ යන්න තියෙන උපරිම මට්ටමනේ. අපි හිතන්නේ දැන් මේ උපරිම මට්ටමදී අපිට මෙලෝ දෙයක්ම තේරෙන්න බෑ. එහෙම නැත්නම් මේ වෙන ලෝකයකට ගියා වගේ හරිම නිකන් හිර වෙලා වගේ බැසගත්ත නැත්තම් සමාධියකින් සම්පූර්ණයෙන්ම ආඩ්‍ය වෙත්ත ස්වභාවයක් කියලානේ අපි නිකන් සාමාන්‍යයෙන් හිතන්නේ. නමුත් මෙතන මේ වචන වලින් හොඳට පැහැදිලි වෙනවා එහෙම දෙයක් නෙමෙයි මෙතන මේ කියන්නේ. න චාබිනතෝ කියලා කියන්නේ මේ දැන් අපේ හිත ඔන්න බාහිර තියෙන අරමුණු වල ඇලෙනවා කියන්නේ අපේ ඇතුලේ තණ්හාව තියෙනවා. කියන්නේ එළියේ දැන් ඇතුලේ තියෙන තෘප්තිමත් බවට වඩා එළියෙන් එන අරමුණක තෘප්තිමත් භාවය වැඩි කියලා හිතෙනවා නම් ඒකට රාගයක් තියෙනවා නම් කැමැත්තක් තියෙනවා නම් ඔන්න එළියට පයින්නවා හිත. එතකොට තණ්හාව තියෙන තාක් හිත එළියට යනවා. දැන් මෙතෙන්දී න චාබිනතෝ කියන්නේ එහෙම හිත එළියට යන්නේ නැහැ රහතන් වහන්සේගේ. මොකද ඇතුලේ තණ්හාවක් නැහැ. තණ්හාව නැති නිසා ඔන්න එළියට යන්න උවමනාවක් නැහැ. හිත ඇතුලේම තෘප්තිමත්. ඇතුලේම සතුටින් ඉන්නේ. ඉතින් එළියට යන්න හේතුවක් නැහැ. එහෙනම් එළියට පයින්නේ නැහැ. ඊළඟට අන්න චාපනතෝ මේ ඇතුලේ ඇතුලේ හිර වෙන්න ගතියකුත් නැහැ. දැන් අපි ද්වේෂයක් එහෙම අහවාම ඇතුලේ හිර වෙලා, ගල් වෙලා, දැඩිව ග්‍රහණය කරගත්ත ස්වභාවයක් එතන තියෙන්නේ. ඉතින් උන්වහන්සේගේ ද්වේෂයක් නැහැ. ද්වේෂයක් නැති නිසා ඔන්න මේ නචාපනතු මේ ඇතුලේ හිර වෙච්ච ගතියකුත් නැහැ හිතට. දැන් හිත එළියේ ගිහිල්ලා අරමුණකට හිර වෙලත් නැහැ. හිත ඇතුලට ඇවිල්ලා ඇතුලේ ග්‍රහණය වෙච්ච ස්වභාවයකුත් නැහැ. ඊළඟට කරන සසංකාර නිග්ගහිය වාරිතවතු දැන් මේ සංස්කරණය කළා සමාධිවල හිර කළා නිකන් මේ કૃතිමව රඳවගත්ත ස්වභාවිකුත් මේකේ නැහැ. ඔන්න ඔතන තමයි හරීම මේ මේ මේ ධර්මයේ යන්න තියෙන ගැඹුරේ පේන හොඳම මේ කොටසක් තමයි එතන. න සසංකාර නිග්ගයිහ වාරිතවතු. සංස්කරණය කළා සංස්කාරය සංස්කරණය කරනවා කියන්නේ දැන් අපි හිතමු හිතට මොන හරි ස්වභාවයක් ආවහම ඒක ස්වාභාවික නෑ අපි ඒක કૃතිම සකස් කිරීමක් කරනවා සංස්කරණයක් කරනවා සංස්කරණයක් කළා ඔන්න හිර කළා තියෙනවා එතන හිත එහෙම මොකක්වත් නෑ මොකද දැන් රහතන් වහන්සේගේ හිත සංස්කරණයක් කරන්න උවමනාවක් නැහැ උන්වහන්සේට සම්පූර්ණයෙන්ම කෙලෙසුන්ගෙන් තොරයි ඉතින් ඒකනේ විසංඛාරගතං චිත්තං කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ නිවන් දැක්කනම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ බුදු වුණාට පස්සේ කියන්නේ අනේක ಜಾති සංසාරං සන්දා විසං අනිබ්බිසං ගහකාරකං ගහවේ සන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුන ගහකාරක දිට්ඨෝසි පුනගේ හන්නකාහසි සබ්බාතේ පාසුකා බග්ගා පුන ගහකූටං විසංකිතං විසංඛාර ගතං චිත්තං තණ්හානං khය මජ්ජක අන්න විසංඛාර ගතං චිත්තං දැන් උන්වහන්සේගේ හිත මේ විසංඛාර තත්වයකටපත් වුණා දැන් සංස්කරණයක් කරන්නේ නැහැ තවදුරටත් එන එන දේවල් සංස්කරණය කරලා පැටලෙන්න යන්නේ හිත සංස්කරණය නොකරන ස්වභාවයටපත් වෙලා. අන්න වගේ දැන් මේ අලුතෙන් සකස් කරන්න දෙයක්, හිර කරන්න දෙයක්, કૃතිමව ආරෝපණය කරන්න දෙයක් එතන තියෙන විදිහෙන්ම තියෙන්නේ. නැස සංඛාර නිග්ගයිහ වාරිතවතු. තිතත්තා සන්තුසිත. දැන් මේ ඔක්කොම ටික නැති. ඒ කියන්නේ දැන් සංස්කරණයක් කළා, કૃතිමව සකස් කළා, සමාධිය හිර කරපු ස්වභාවයකුත් නැත්තම්. හිත එළියට ගිහිල්ලා රාගයෙන් පැටලෙන්නෙත් නැත්තම්. ඇතුලේ හිර වෙලා ග්‍රහණය කළා ද්වේෂයකින් පැටලෙන්නෙත් නැත්තම්. දැන් තියෙන හිත නතර වෙලා. තිතත්තා සන්තුසිතෝ. මේ නතර වෙලා සතුටින් ඉන්නවා. සන්තුසිතෝ කියන්නේ බොහොම ඇතුළතම තෘප්තිමත්. ඇතුළතුළම සම්පූර්ණයෙන්ම සතුටුයි. සන්තුසිතත්තාන පරිතස්සති. මේ ඇතුළතම සතුටු නම් සිතේ තියෙන සම්පූර්ණ සතුටක් නම් මේ සතුට කියන්නේ hina යන සතුටක් නෙමෙයි. සම්පූර්ණ තෘප්තිමත් භාවයක්. සතුටක් නම් අන්න මේකේ දැවීමක් නැහැ. දැවීමක් නැහැ. මේකේ ආයේ අර ඇජිටේෂන් කියලා කියන්නේ මේකේ අර දඟලන ස්වභාවයක් ඒ මොකක්වත් නැහැ. ඉතින් මෙහෙම ස්වභාවයක් තමයි යන්න මේ ආනන්ද හාමුදුරුවෝ කියන මෙහෙම ස්වභාවයක් තමයි මේ බුදුරජාණන් වහන්සේ මේ අරහත් ඵල සමාධියේ තේනවයි කියලා මේ පෙන්ලා දෙන්නේ කියලා. ඉතින් අපිට තේරෙනවා දැන් එතකොට අපේ විපස්සනාවේ යන්න අපි බුදුහාමුදුරුවෝ කියපු දේ නම් කරන්න ඕනේ. අපි යන්න ඕනේ ඔන්න ඔය වගේ පාරක. අපි එහෙම එහෙම පාරකට පොඩ්ඩක් හරි ආසන්න මාවතක නම් යන්නේ. අන්න ටික ටික අපි ආයුත තැනට යනවා කියලා ඉතින් සතුට වෙන්න පුළුවන්. එහෙම නැතුව අපි පරණ විදිහටම බලාපොරොත්තු වෙනවා මම ඉස්සෙල්ලා නම් පැය දෙකක් හිටියා ඉස්සෙල්ලා නම් මම පැය තුනක් හිටියා ඒකෙන් අපිට මැනගන්න බෑ අපේ දියුණුව ඒකෙන් ඒකෙන් සඳහන් වෙන්නේ නැහැ මම මේ දැන් එහෙමනම් ඉතින් ඔන්න මට ඉස්සෙල්ලා ඉන්න පුළුවන් පැයයි ඔන්න දැන් තව දියුණු වුණාම පැය දෙකක් ඉන්න පුළුවන් තව දියුණු වුණාම පැය තුනක් ඉන්න පුළුවන් තව දියුණු වුණාම පැය හතරක් ඉන්න පුළුවන් මේකෙන් මේකෙන් අපිටම ඉන්න බෑ මෙතන නෙමෙයි තියෙන්නේ අපිට පුළුවන් අපේ හිත කෙලසුන්ගෙන් තොරව පවත්වන්න අඩු සමාධි මට්ටමකින්. ඒ වගේම අඩු වීරයකින්. ඕක කරන්න බෑ සාමාන්‍ය කෙනෙකුට. මොකද අපේ හිතේ කෙලෙස් බහුල නම්, නීවරණ අධික නම්, නීවරණලින් කරන පීඩාව ප්‍රබල නම් අපිට සෑහෙන වීරයක් අවශ්‍යයි. සෑහෙන වීරයකින් දැන් බලන්න අපි ආදුනිකයෙක් ආදුනිකයෙක් වශයෙන් භවනා කරන්න පටන් ගත්තම කොයි තරම් වීරයක් අපිට දරන්න වෙනවද? මේ කෙලෙස් ටික අඩු කරගන්න, එහෙම නැත්නම් නීවරණ ටික පළවා හරින්න, හිත අපිට ඕන තැන තියාගන්න කොයි තරම්නම් වීරයක් අවශ්‍යද? ඊළඟට සමාධියක් කරන්නත් කොයිතරම් වීරයක් අවශ්‍යද? ඊළඟට සමාධිය වුණාට පස්සේ සමාධියේ පවත්වන්නත් අපිට ඕනේ ඒකට බැහැගෙන හිර කළා තමයි සමාධිය පවත්වන්නේ. ඔය ධ්‍යාන කියලා කියන්නේ. ධ්‍යානවලදී අපි ගත්ත අරමුණකට අරමුණ තුලට கிඳා බහිනවා. කිඳා බැහැලා ඒක තුල සම්පූර්ණයෙන්ම හිර වෙලා ඉන්නේ. එහෙම දෙයක් දැන් ඒතකොට විපස්සනා පැත්තේ නැහැ. ඉතින් ඒකයි තේරුම් ගන්න තියෙන්නේ මේක සෑහෙන වෙනසක් තියෙනවා. ඉතින් අපි ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගයේ යනකොට මේ විපස්සනාවේ දියුණුවීමක් කෙලසුන්ගේ අඩුවීමක් මැනගන්න වෙන්නේ ටිකක් වෙනස් විදිහකට. අපි අපේ දත්ත වලින් නැත්නම් අපේ හිතේ තියෙන මිමි වලින් අමාරුයි මේක මැනගන්න. කෙලසුන් අඩුවීමකින් මැනගන්නයි වෙන්නේ අපිට. අපිට ඉස්සෙල්ලා තරම් කෙලස් නැත්තම් ඉස්සෙල්ලා මම ඔන්න මොකක් හරි දැඩිව ග්‍රහණය කරනවා. ඉස්සෙල්ලා මම ගිහිල්ලා ඉක්මනට පැටලෙනවා. ඉස්සෙල්ලා මට හුඟක් මාන්නේ එනවා. ඉස්සෙල්ලා මට හුඟක්ම රාගය එනවා. ඉස්සෙල්ලා මට හුඟක්ම ද්වේෂය එනවා. දැන් අඩුයි. අන්තෝම කියන තමන්ට ආපසු හැරිලා බලද්දී Taman ගැන නිකන් තේරෙනවා නම් මේක මේ දවසකින් දෙකකින් තේරෙන එකක් නෙමෙයි. අපි තු අවුරුද්දකට විතර පස්සේ. ඔන්න Taman භාවනාව දියුණු කරනවා විපස්සනාව වඩනවා. වැඩුවට පස්සේ ඔන්න තේරෙන අවුරුද්දකට විතර පස්සේ ආපහු බැලිය බලමු ඉස්සරට වඩා නම් මගේ හිතේ ටිකක් නිවිල්ල නිවීමක් තියෙනවා. ඉස්සරට වඩා සන්තෝෂයක් තියෙනවා සතුටක් තියෙනවා මේක මේ උඩ පයින් ඇඟ කිලිපොලා යන සතුටක් නෙමෙයි. සාමාන්‍ය උපේක්ෂාව මිශ්‍ර වෙච්ච නිකන් අර කෙලසුන්ගෙන් දැවෙන්නේ නැති ගතියක්. එහෙම තියෙනවනම් අන්න ඒ කියන්නේ විපස්සනාවෙන් ඉස්සරහට යනවා කියන එක තමයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පොඩකින්න පොඩකින්න. ඔව්. ඔව් ඒක ඒක තමයි. එතෙන්දී බලන්න අර එහෙම සංසුම් භාවයේපත් වෙලා තියෙන ස්වාභාවිකවමද? එතෙන්දී බලන්න වෙන්නේ හිත ඒ කියන්නේ ඒක ස්වාභාවිකවමද තියෙන්නේ? නැත්නම් හිතන්න මෙහෙම. අපි දැන් දැන් හිතමු බුදුරජාන් වහන්සේ. ඔව්. ඔව් ඒක තමයි. ඒක දැන් අපිටම දැන් ඔන්න බුදුරජාන් වහන්සේට ඇවිල්ලා අන්න චින්චිමානුවිකාව අර ඔක්කොම ඉස්සරහා මේ මොකද්ද කරන්නේ මේ අපහාස කරනවා. බුදුහාමුදුරෝ දැන් ඔතෙන්දි සමාධියකට ගිහිල්ලාවත් මේ මොකටවත් කළා නෙමෙයිනේ මේ මේ හිත කෙලසුන්ගෙන් තොරව තියාගන්නේ නේ. මේ තරම් කලබෑගෑනියක් වෙද්දි මේ රජවරු සිටුවරු ඔක්කොම මේ සිව්වණක් පිරිස මැද්දේ අර තරම් අභියෝගයක් කරද්දි බුදුජානහන්සේ නිවිලා ඉන්නේ. ඒ කියන්නේ ආයේ કૃතිම බවක් නැහැ. උන්වහන්සේගේ සම්පූර්ණයෙන්ම හිත කෙලසුන්ගෙන් තොරයි. ස්වාභාවිකවම කෙලසුන්ගෙන් තොරයි. කියන්නේ සම්පූර්ණයෙන්ම රාගේ සම්පූර්ණයෙන් දුර වෙලා, රාගේ සම්පූර්ණයෙන්ම ඡය වෙලා, ද්වේෂේ සම්පූර්ණයෙන් ඡය වෙලා, මෝහේ සම්පූර්ණයෙන් ඡය වෙලා. ඉතින් ඒ හිත ආය ස්වාභාවිකවම කෙලසුන්ගෙන් තොරයි. ආ ඉතින් මොන මොකක්වත් ආය දැන් කියන්නේ වෙන දෙයක් ඇසුරු කරන්න ඕමනා නැහැ. ඒ කියන්නේ ඒකනේ දැන් බුදුහාඳුරෝ ඒකට තමයි අපිවත් තල්ලු කරන්නේ. ඒකමයි කියන්නේ අනිස්සිතෝජ විහෙරති. දැන් මේ එකකට මොකට හේතු කළා මේ මේ හේත් මොකටද හේතු කළා එකක් මත යැපිලා කෙලසුන්ගෙන් තොරව පැවැත්වීමක් නෙමෙයි. වචනවල නෙමෙයි මේක තියෙන්නේ. එහෙමත් ඒකත් එකක්. ඒකත් එකක්. ඒක ඉතින් විපස්සනා වඩද්දී එන මේ හැකියාවක්නේ. ඒ කියන්නේ අරමුණු තිබුණට ඒවට බැහැ ගන්න තියෙන ස්වභාවයක් එතන තියෙනවා. නමුත් ඊටත් එහා ගිහිල්ලා කෙලසුරුත් නැහැ. කෙලසුත් නැහැ. හැම පැත්තෙම ඉතින් කියන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ ප්‍රධානත්වය දෙන්නේ කෙලස් දුරු කිරීමට. ඒක තමයි ඉතින් ප්‍රධානම දේ. ඒකයි මම අර ඊයේත් මතක් කරේ. දැන් බුදුරජාන් වහන්සේ ඔය ආර්ය වංශ දේශනාවේදී කරුණු වැඩි කියන්නේ නැහනේ. ප්‍රධාන කරුණු හතරයි ඇතරම් පෙන්ලා දෙන්නේ. ආර්ය කියන්නේ චීවර ආර්ය වංශයයි, ඊළඟට පිණ්ඩපාතය ආර්ය වංශයයි, සේනාසන ආර්ය වංශයයි. ඊළඟට කියන්නේ අර භවනාරාමතාවය. භවනාරාමතාවය කියනවා පහනාරාමතාවය. ප්‍රහාණය කියන්නේ කෙලෙස් ප්‍රහාණය පිළිස පිණිසයි මේ උත්සාහවත් වෙන්නේ. කෙලෙස් ප්‍රහාණයටයි කැමැත්තක් තියෙන්නේ. ඉතින් එතනින් එතනින් පැහැදිලි වෙනවා මේ බුදුහාමුදුරුව අපිව අරන් යන්නේ මේ කෙලෙස් يعني කෙලෙස් දුරු කරන පැත්තකටයි අරන් යන්නේ. ඒ කියන්නේ දැන් අපි සංසාරේ සැරිසරන්නේ මේ විවිධ හේතුන් නිසානේ. ඔන්න අවිද්‍යාව තියෙනවා, තණ්හාව තියෙනවා, කර්මය තියෙනවා. ඉතින් එහෙම පැත්තක් තියෙන්නේ. ඉතින් දැන් සංසාරයෙන් මිදෙන්න නම් බුදුහාඳුර පෙන්වන මාර්ගය තමයි කෙලස් ටික දුරු කරන මාර්ගය. සිත නිවාගෙන කෙලස් ටික සම්පූර්ණයෙන් දුරු කරා නම් අන්න දිගට දිගට සංසාරේ සැරිසරන ගතිය නැති වෙලා යනවා. එතකොට ඒ නිසා يعني අර දැන් ඒ කාලේ හිටිය තව පිරිසක් ඔන්න සමාධිවල ඇලුනා. සමාධිය එක ඇලිලා ඔන්න අපිට මු නේව සංඥානා සංඥායතන ගියාම ඔක්කොම ඉතින් මුකුත් නැහැ. ඉතින් ෆුල් මොකක්ද අර කියන්නේ මේ සම්පූර්ණයෙන්ම මේ මේ මේ මේ මේ සංසිඳලා ඉන්න පුළුවන්. නමුත් බුදුහාමුදුරුවෝ එතන නැවතුන්නේ නැහැ. ඒක ඒක ඒක නිවන හැටියට බුදුහාඳුරෝ පිළිගත්තේ නැහැ. ගරු ස්වාමින් වහන්සේ මම ආනා චුට්ටක් ඉන්න තව පොඩ්ඩක් සමහර වෙලාවට හිත මේ වාඩි වෙච්ච ගමන් සිතුවිලි ගොඩක් එන වෙලාවල් තියෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට අර ආස්වාසේ ආයි මං ආනපන සතියට ගිහිල්ලා ආස්වාසේ අගයි ප්‍රාස්වාසේ අගයි නිරීක්ෂණය කරනවා මෙනෙහි කරනවා. එතකොට මේ දෙකම එක ඉරක් බවට පත් වුණාට පස්සේ ආයෙ හිත සාන්ත වෙනවා. හරි. එතකොට ඒක වැරදිද දන්නේ මෙතනට ගියාට පස්සේ ආයෙත් මුලට ආනාපාන සතිය යන එක. ඒ කියන්නේ තාම බැරිද ඒක නොගිහින් වැඩේ කරගන්න. මුගක් වෙලාවට පුළුවන්. සංඝාස කලාතුරකින් මොකක් හරි මේ මොකක් හරි වෙන වැඩක එදිලා එනකොට හිතුවිලි ඒක කමන්නේ. ඒක කමන්නේ. ඒ කියන්නේ ආ දැන් ආනාපාන සතියෙන් පොඩ්ඩක් ඕක කියන්නේ අපිට හදලා දෙනවනේ හිත එකඟ භාවය. සතිය පොඩ්ඩක් හදලා ආයි නිකන් අපිව මේ සකස් කරලා දෙනවා. ඒක ඉතින් අවශ්‍යයි. ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ආයි හිත දිහා බලන්නමයි තියෙන්නේ. ආයි හිත දිහා බලනවා. ඊට සිතුවිලි එකමයි ගනුදෙනුව තියෙන්නේ. ඒගොල්ලෝ එනවා යනවා. ඒගොල්ලෝ අපිව මුලා කරන්න හදනවා. ඉතින් අපි බේරෙනවා. ඉතින් ආයි යනවා. සමහරවිට පොඩ්ඩක් අහු වෙනවා. ඔන්න ආයි සතිය පවත්නවා. ආයි ඉතින් අතහැරලා දා ගන්නවා. ඉතින් මෙතන තනිකරම ගනුදෙනුව උතර සිතුවිලි එක්ක සිද්ධ වෙන්නේ. හිතන්න දැන් දැන් ඔහොම කරද්දී සිතුවිලි එනවා යනවා එනවා යනවා කියන එක තේරලා තියෙනවද? එහෙම. ඊට පස්සේ මොකද වෙන්නේ? සිතුවිලි එනවා එනවා මට ඒක ප්‍රශ්නයක් වෙන්නේ. ඊට පස්සේ දැන් ඕකේ දිගට යද්දි මොකද වෙන්නේ? ශාන්ත වෙලා ඒක දිහාම බලාගෙන ඉන්න පුළුවන් ගොඩක් වෙලාවට. ඒ ඒම ශාන්ත විනා කියන එකෙන් අදහස් වෙන්නේ ඒ වෙලාවේ මොකක් හරි ශාන්ත සිතුවිල්ලක් තියෙනවා කියන එක නැත්තම් සිතුවිල්ල ඇත්තම නැහැ කියන එක. කිසිම දෙයක් නැහැ. හිතේ කිසිම දෙයක් නැහැ. නිකම් ප්‍රබෝෂර ගතියක් වගේ තියෙනවා. හොඳයි. හොඳට බලාගෙන ඉන්න පුළුවන්. හොඳයි. දැන් කොච්චර කාලයක් භාවනා කරනවද? අවුරුදු 6ක් විතර. අවුරුදු 6ක් විතර. හොඳයි. එතකොට දැන් මේ වෙලාවේදී කයට දාන්නවත් වේදනාවකට දාන්නවත් එහෙම හිතුනේ නැද්ද? නෑ ස්වාමීන් වහන්සේ. හොඳයි. හොඳයි. අවශ්‍යතාවයක් දැනිලා නෑ එහෙම. හොඳයි. දාන්න එපා කියන එකයි කියන්න තියෙන්නේ. ඒ කියන්නේ මෙතන අපිට වෙලා තියෙන අර දැන් ඔතෙන් තියෙන ශාන්ත භාවයේදී කරන්න දෙයක් නැහැනේ. නැහැ. එහෙනම් එතන මුකුත් නොකරින් දීමයි දැන් හොරු කරන්න තියෙන්නේ. එතන දැන් ඔන්න සිතුවිලි එක පොඩ්ඩක් හිටියා. සිතුවිලි ආවා ගියා ආවා ගියා. ඊට පස්සේ දැන් එකක්වත් ආවේ නැහැ. එහෙමනේ වෙන්නේ. අපි සිතුවිලි වලත් ඕනනම් යන හැටි බලන්න. වැය වෙලා, ෂය වෙලා, බොඳ වෙලා යන හැටි බලන්න. බලබලා ඉඳද්දී ඔන්න කට්ටියක් ආවා ගියා. ඊට පස්සේ කවුරුත් ආවේ නැහැ. එහෙමනම් කොහෙටවත් දාන්න නැතුව වේදනාවකටවත්, කයටවත්, මොකටවත් දාන්න නැතුව එහෙම්ම ඉන්නේ ශාන්ත බව තුල. එච්චරයි තියෙන්නේ. ඒ ශාන්ත බව තුල ඉඳිමින් පොඩ්ඩක් හුරු කරන්න ඔතන තියෙනවා පොඩ්ඩක් හුරු කරගත යුතු විපස්සනා සමාධිය. ඒ එතන දැන් කොච්චර ඉන්න පුළුවන්ද? එතන තමයි ස්වාමීන් වහන්සේ අර හිතාගෙන ඉන්න වෙලාවම ඉන්න බෑ. පැයක් කමන්නේ. පැයක් ඉන්න පුළුවන් නම් ඒ ඇති. පුළුවන්. හොඳයි. ඒ ඉන්න පුළුවන් නම් හොඳයි. දැන් සක්මනේදී මොකද වෙන්නේ? සක්මන කරන අඩුයි මං හුඟක් වෙලාට මේ කකුල් වල අමාරුයි හින්ද. විනාඩි 15ක් විතර වගේ කරනවා. ඒ කරන සුළු වෙලාව ඇතුළත මම හොඳටම කකුල් දෙක දැන් දෙපා මාරු වෙන හැටි තමයි නිරීක්ෂණය කරන්නේ. ඉතින් හුඟක් ඒක නිරීක්ෂණය කරගෙන යනකොට ඒක මට සමහර වෙලාවට කකුල් දෙක මගේ නෙමෙයි වෙන කෙනෙක්ගේ වගේ එහෙම දැනෙනවා. දැන් ඔය එතන ඒ පාදවල දැන්න දෙයට දාන්න ගිහාම ඒක බලන්න ගිහාම හිත නිකන් හිතට නිකන් වෙහෙසක් වගේ දැන් හැබැයි පෑ කාලක් ඇතුළත ඕක තේරෙන්නේ නැහැ. එහෙම දැනෙන්නේ නැහැ. දැනක් නැහැ නේ. ඒක තමයි. ඕන්නම් බලන්න ඒ කියන්නේ කමක් නැහැ සක්මනේදී ඒක කරන්න. අනිත් වෙලාවෙදි දැන් හැබැයි ටිකක් හිත දිහා සැලකිල්ලෙන් ඉන්න. ඒක දැන් සක් මේ ඉඳගෙන භාවනා කළා කරන වෙලාව විතරක් නෙමෙයි. ඔය හරියට ගියාම පුළුවන් තරම් උදේ නැගිට්ට වෙලාවෙ හිඳන් පොඩ්ඩක් මේ හිත කොහාටද යන්නේ? හිතට මොකද වෙන්නේ? කියලා බලනවාද? ඉවේ කෙරෙනවා. කෙරෙනවා. අන්න right. එහෙනම් හොඳයි. එහෙම කෙරෙද්දි පුළුවන් තරම් හිත දැන් කියන්නේ පැටලෙන්න දෙන්න එපා දැන්. දැන් අපි සාමාන්‍යයෙන් කතන්දරවලනේ ඉන්නේ. අපි වෙන ලෝකවල හිර වෙලා අතරමංගලා ඉන්න ගති තියෙනවානේ. වෙන මොනවා හරි සිතුවිලි වල පැටලි පැටලි පැටලි පැටලි ඉන්න තියෙන. අන්න ඒක පුළුවන් තරම් අඩු කරන්න. පුළුවන් තරම් පැටලෙන ගතිය තියෙනවා නම් ආයෙත් කයට හරි වේදනාවට හරි නැත්නම් හිත දිහාම තේරුම් අරගෙන අතහැරලා දාලා පුළුවන් තරම් හිත නිස්කලංකව නිදහසේ මේ නිවිලා පවත්වන්න උත්සාහත් කරන්න වෙන්නයි තියෙන්නේ. හොඳයි. අතන පැයකට වඩා ඉන්න අවශ්‍ය නැහැ. ගැටලුවක් නැහැ. ඒක කියන්නේ يعني දැන් මෙතන තේරුම් ගන්න තියෙන්නේ දැන් අපි මුලින් කරන්නේ මෙහෙවීමක් සහිතවයි භාවනාව කරන්නේ. අපි අපි කියන්නේ අපි භාවනා කරනවානේ. කරනවා කියලා හිතන්නේ. කරනවා කියන්නේ අපි යොදනවා. අපි අපිට උනා විදිහට කරන්නේ. දැන් ටික ටික ඔක යද්දි භාවනාව කෙරෙනවා. කියන්නේ ඒක ඉතින් මේ සබාව දහමක් විදිහට නැත්තම් හේතුඵල ධමයක් විදිහට මේක කෙරෙන්න අරින්නයි තියෙන්නේ. මෙතෙන්දී අපිට දැන් පාලනයක් නැහැ. දැන් ටික ටික අපිට තියෙන්නේ අර නිකන් සාමාන්‍ය විදිහට කරනවා. හැබැයි මේකේ කොච්චර වෙලාවක් ඉන්නවද? මේකෙදි අද කොච්චර සිතුවිලි එයිද? සිතුවිලි එන එකක් නැද්ද? ඒවා ඉතින් ඔක්කොම අර දවසේ හැසිරීම අනුව තේරෙනවා. තමයි තීරණය වෙන්නේ. හේතු රාශියක් මත ඒක වෙනස් වෙනවා. ඒක වරදක් නැහැ. ඒකට ඒ එන විදිහට සකස් වෙන්නයි තියෙන්නේ. අපි ඒ ඒ එන එන විදිහට දැන් හැඩගැහෙනවා. ඒ කියන්නේ අපි තුමු දවස බොහොම සාන්ත දාන්ත විදිහට තිබුණා. ඉතින් වාඩි වුණාම එච්චර සිතුවිලි එන්නෙත් නැහැ. අතන ඉන්න පුළුවන් පැයක්ම ඉන්න පුළුවන්. ඉතින් හිතන්න දවස හරිම කලබලකාරී මේ අනිත් අයත් එක්ක බොහොම පැටලුණා නම් මනම් වුණා කියලා. ඉතින් ටැක් රළු වැඩිනේ. ඔන්න අරද කරන්න ගත්තාම සමහර ඉක්මනටම අර தත්ත්වේ කැඩලා යන්න පුළුවන්. කරන්න දෙයක් නැහැ. ඉතින් අර මේක හැබැයි හුරු කරන්න දිගට දිගට වැඩේ කරගෙන යන්න හිතත් පුළුවන් තරම් මේ අර කිව්වා වගේ නිදහසේ පවත්වා ගන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආනාපාන සති භාවනාව ටික කලක සිට ප්‍රගුණ කරන්නෙමි. මට දැන් හුස්ම රැල්ලේ සියුම් බව හොඳින් වැටහේ. ආස්වාස ප්‍රාස්වාසයට සිත තැම්පත් වේ. එවිට ශරීරය ඊටමත් සැහැල්ලු බව දැනේ. මෙසේ සියුම් හුස්ම රැල්ල දෙසට සතිය පිහිටුවා සිටින විට සැහැල්ලුව දැනුණා. දැන් බර වේ. දෑත් බර වේ. හිරිවැටි දෑත් මහත් වෙනවාසේ දැනේ. මම සියුම් හුස්ම රැල්ලටම සිහිය පිහිටුවා සිටිමි. මෙසේ දැනෙන විට වේදනාව මෙනෙහි කරන්නේ කෙසේද කියා පහදා දෙනමින් ඔබ වහන්සේගෙන් ඊතා කරුණාවෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි ඔබ වහන්සේට. හරි. මේ ආනාපාන සතියෙන් ඒ කියන්නේ Tamanට දැන් තේරෙනවා නම් හොඳට දැන් හිත එකඟ වෙලා නාසිකාග්‍රේ ප්‍රදේශයේ තියෙනවා. මේ ඉස්සල තරම් මේක දැන් කියන්නේ ගොරෝසු නෑ. ඊටාම සූක්ෂමයි ආනාපාන සතිය. ඊළඟට මෙතෙන් දැන් සාමාන්‍යයෙන් අපි කියන්නේ මෙතන දැන් ආස්වාස ප්‍රස්වාස දෙකේ වෙනසවත් තේරෙන්නේ නැහැ. ඒ තරමට හිත මේ එකඟ වෙලා නැත්නම් හිත සියුම් වෙලා තියෙන්නේ. එහෙම මට්ටමක නම් තියෙන්නේ අරක බලන්න යන්න ගැටලුවක් නැහැ. ඒ කියන්නේ ඔය කියන්නේ පාදයේ දැන් ඔය දැන්ලා තියෙන දේවල් බලන්න ගියාට වරදක් නැහැ. ඒ බලන්න යද්දිත් මුළු පාදයටම අවධානය යොමු කරනවා වෙනුවට තියෙන ඒ කියන්නේ දැන් පාදය කියලා ගත්තාම ලොකු ප්‍රදේශයක් ගන්න නැතුව ඒකේ අපිට හිතමු කොහේ හරි තැනක් මේ මේ දැඩිව දැනනවා කියලා වැඩියෙන් දැනනවා කියලා අන්නේ වැඩියෙන් දැනෙන තැනට අවධානය යොමු කරන්නයි තියෙන්නේ. ඒ වෙලාවේදී මේක මේ පාදයය මේකේ මේක දනහිසය මේක වලලු කරය කියලා නම්මත් අවශ්‍ය ඒව පවා අතහැරලා දාලා නිකන් මනසින් විමසලා බැලුවාම කොහෙද දැන් මේ ප්‍රබලව දැනෙන්නේ. අන්න එතෙන්ට අවධානය යොමු කරන්න. එතෙන්ට අවධානය යොමු කළා එතන නිකන් නතර වෙලා වගේ බලාගෙන ඉන්නයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ වාඩිවන විටම ආස්වාස ප්‍රාස්වාසයේ නොදෙනියයි. එවිට කම්පන චංචල චේතනා වරින් වර ඇති වී නැතුව යයි. ක්‍රමයෙන් ගැඹුරු සමාධියටපත් වේ. දීර්ඝ කාලයක සිට මෙසේ පවතී. බොහෝ අවස්ථාවල පැයකමාරක පමණ කාලයක් සමාධිය පවතී. මෙය විපස්සනා සමාධියද සමත සමාධියට ගැඹුරු වූ අවස්ථාවක් දැයි පැහැදිලි කර දෙන්නේ ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝාෂ ලැබේවා. කාගෙද කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්ද? මට චුට්ටක් කියන්න ආයෙත් ඒ කියන්නේ දැන් මම හිතන්නේ මෑණියෝ නම් මේ සෑහෙන කාලයක් තිස්සේ භාවනා කරනවා නේද? එහෙමයි. ඒ කරද්දී මේ විපස්සනා වඩපු විදිහ මට පොඩ්ඩක් විස්තර කරනවද? ඉස්සෙල්ලාම ආසස ප්‍රසවාසි බැලුවේ. ඔව්. සියුම් වේගන ගියාට පස්සේ දැන් එතනදී පැය ගාණක් සමහරලාට සමාධියත් හිටපු අවස්ථා තියෙනවා. ඔව්. ඊට පස්සේ වේදනාවල් බැලුවා. වේදනාව බැලීම කොච්චර කාලයක් වගේ කරාද? මේක අවුරුද්දක් දෙකක් වගේ ඉතර කරා. කරා. හොඳයි. ඊට පස්සේ සිතවිලි. ඒකත් බැලුවා. බැලුවා. හොඳයි. පස්සේ එනේ එන හැම දෙයක්ම බලන්න ගත්තා. හොඳයි. දැන් තියෙන අර අර ඔබ හන්ස ඉස්සල්ලා සඳහන් කරා වගේ අර ගැඹුරු සමාධියකට නොගෙල්ල සති සමාධි දෙක තිබුණා. එහෙම තිබිලා තමයි දැන් මේ தත්තෙට ඇවිත් තියෙන්නේ. දැන් දැන් දැන් ඔය කියන සමාධියට කොහොමද ගියේ? දැන් වාඩි වෙනකොටම සංසිඳලා තියෙන්නේ. සංසිඳිලා අර යන්තම් කම්පන චංචල ටිකක් දැනෙනවා. දැනිලා එහිමම සමහර වෙලාවට චේතනාවක් දෙකක් එනවා. ඊට පස්සේ එහිමම සමාධියට යනවා ගැඹුරට. ඒ ඒ සමාධියේ කියන්නේ ගැඹුරට කියන්නේ ඔතෙන්දී <laughs> මොකුත්ම දැනුමක් නැහැ. ඒ කියන්නේ අවදිමත් බව තියනවාද? සතිමත් බව තියනවාද? සතිමත් බවක් නැහැ කියන්නේ මේ මොකුත් දන්නේ නැහැ. මොකුත් දන්නේ නැද්ද? එහෙනම් සමාධිමත්ම ඒ කියන්නේ ඔච්චර යන්න එපා කියන එක තමයි කියන්නේ. ඒ කියන්නේ අර මම ඊයේත් කිව්වේ ඒ කියන්නේ අපිට විපස්සනා සමාධියක් වුණත් දිනු කරන්න පුළුවන් ඒ කියන්නේ මේ එතෙන්දී දිනු කරන්න අපි උත්සාහවත් වෙන්න වෙන්නේ පුළුවන් තරම් ඒ කියන්නේ හිත සැහැල්ලුවෙන් තියාගෙන හිත සැහැල්ලු කරගෙන ඒ කියන්නේ සැහැල්ලුවෙන් තියාගෙන කියන එකෙන් අදහස් වෙන්නේ දැන් අපිට පුළුවන්නේ දැන් හොඳට එරමිනිය ගොතාගෙන මෙහෙම තියාගෙන හිත හොඳට නිකන් හිර කරගෙන ඕක අස්සට දාගන්නත් පුළුවන්නේ. එහෙම නේ නිකන් බොහොම නිකන් හාන්සිලා වගේ නිකන් හරිම මතු පිට මට්ටමකදී හිත පවත්වන්න පුළුවන්ද කියලා බලන්න. එහෙම තිබුණා කාලයක් අවුරුද්දක් විතර වගේ එහෙම තිබුණා. ඊට පස්සේ තමයි දැන් මේ මෑතක ඉඳන් තමයි එහෙම වෙන්නේ. ඒ කියන්නේ මෙතෙන්දී අරමුණක් වශයෙන් මුකුත් නෑ හිතේ. අරමුණු නෑ. අරමුණක් නෑ. නෑ. හැබැයි දැන් අනිත් වෙලාවල් වලදී අරමුණු වෙන එකකුත් නෑනේ. එන්නෙත් නැද්ද? ඒ තරම්. දැන් සක්මනේදී හැම નિરાයාසයෙන් සක්මන සිද්ධ වෙනවා මෙනෙහි කිරීමක් නෑ. ඔව්. අනික හැම දෙයක්මත් මේ සතියෙන් කරන්න පුළුවන්. ඔව්. බොහෝ දුර. ඒක තමයි. සක්මනේදී හිත දිහාද බලන්නේ නැත්නම් අරමුණ දිහා බලනවද? දෙපා. දැනෙන දේවල් වලට යනවද? දෙපා දිහා බලන්නේ. ඒ කියන්නේ දැනෙන දෙයට හිත යොදනවා. එහෙමයි. මෙහෙසක් නැද්ද? නෑ, નિરાයාසයෙන් මේක. යනවා. එහෙමයි. මටත් තේරෙන විදිහට කියන්නේ හුඟක් වෙලාවට අපි දැන් මේ බුදුරජාන් වහන්සේ ඔය බොජ්ජංග වඩන විදිහ විස්තර කරද්දී එහෙමනම් කියන්නේ වැඩි ය පුළුවන් තරම් හරි නිස්කලංක විදිහකට හරි සරල විදිහකට යන ස්වභාවයක් පෙන්눔 කරන්න. සරලයි කියන්නේ මේ මේ මේ ලේසි කියන එක නෙමෙයි. ඒ කියන්නේ විවේක නිසිතං කියන්නේ මේ බොහොම විවේකීව හිත හිත හිත විවේක කියන්නේ හිත අරමුණු වලින් බහුල නොකර විරාග නිසිතං නිකන් එන අරමුණු සම්බන්ධයෙන් තියෙන්නේත් විරාගී ස්වභාවයක් අරමුණ ආවා කියලා දේශයක් ඇත්තෙත් නැහැ එන අරමුණු ගැන රාගයක් ඇත්තෙත් නැහැ එන දේවල් ගැන තියෙන නිකන් ඇල්මැරිච්ච ස්වභාවයක් විරාග නිසිතං නිරෝධ නිසිතං ආවනම් මොන හරි ඒකේ වැය වෙලා යන හැටි මොඳ වෙලා යන හැටි අවසන් වෙලා හැටි බලන්නේ. ඊට වොස්සග්ග පරිණාමි මේ එන එන කොයි දේත් ඉතින් ඇවිල්ලා යනවා. ඒ නිසා එන කොයි දේත් නිකන් අතහරින ආකල්පයක් තමයි තියෙන්නේ. එහෙම තමයි සති සම්බොජ්ජං සති සම්බොජ්ජංගම් භාවේති කියලා සති සතිය වඩනවා. ඊළඟට ඒ විදිහම ධම්මවිචේ වඩනවා. ඒ විදිහට සත් මේ බොජ්ජංග ධර්ම හතම වඩන විදිහ තමයි බුදුහාමුදුරුවෝ විස්තර කරන්නේ. ඒ නිසා අපිට අර තේරුම් ගන්න තියෙන දැන් ටිකක් අර මේ එන එන විදිහට යන ස්වභාවයක් තමයි තියෙන්නේ. එතන එතන විපස්සනා වෙනවා නම් ඒක වටිනවා. ඒ අපි අනිත් වෙන එදිනදා කටයුතු කරද්දී අපේ හිත දිහා අවධානයෙන් ඉඳලා එතෙන්දී හිත පැටලෙනවා නම්. ඒ කියන්නේ දැන් දැන් අර ඉස්සලා වගේ බර විදිහට රාග ద్వේෂය එන්නේ නැහැ. නමුත් ඊටාම සියුම් මට්ටම් වලින් පැටලෙන ගතියක් මොන හරි දෙයක් දැක්කම ඇලෙන ගතිය. ඊළඟට අපිටම මොන හරි අපි කරපු දේවල් හරහා මාන්නයක් ඇති කරගන්න ගතිය. ඊළඟට කරපු දේවල් හරහාම මමත්වයක් ගොඩනගා ගන්න හැටි. අන්න වගේ හරි මේ මේ උපක්‍රේෂ මට්ටම් වලින් සෑහෙන්න ඉතින් අහු වෙනවා. ඒ ඒ ඒ ඒ ඒවා ඉතින් ප්‍රඥාව මුල් කරගෙනම සතියයි ප්‍රඥාවයි මුල් කරගෙන තමයි ඊට පස්සේ බුදුහාඳුරෝ යන්න කියන්නේ. සමාධිය මුල් කරගෙන නෙමෙයි. ඒකයි ඔය සංගක් සූත්‍රවල එහෙම කියන්නේ. අරියේන සති සම්පජඤ්ඤේන සමන්නාගතෝ. එහෙමනේ ඔය විස්තර කරන්නේ. එතන සමාධිය ගැන විශේෂයෙන් සඳහනක් නැහැ. සති සම්පජඤ්ඤය තමයි භාවිතා කරන්නේ. සතියෙන් පෙන්ලා දෙනවා ප්‍රඥාවෙන් කපලා දානවා. ඒ කියන්නේ ප්‍රඥා මූලික කරගන්නවා මේ සතියෙන් හැම පෙන්ලා දෙනවා. සතියෙන් තමයි පෙන්ලා දෙන ඔන්න දැන් මෙයා එලා ඉන්නේ කියලා පෙන්ලා දෙනවා. හැබැයි මේ මතු පිට මට්ටමක ඉන්නේ. මං හිතනවා කියන එක තේරෙනවා ඇති කියලා. තේරෙනවා සහස. එතකොට දැන් මම මේ එතකොට මේ පරයන්ක අඩු කරගන්නද? <laughs> ඒක තමයි දැන් මට නම් කියන්න වෙන්නේ. හැබැයි ඔක හුඟක් දෙනෙක් මේ පිළිගන්න කැමති නැහැ ඉතින්. يعني දැන් අපි මේ ditta ධම්ම සුඛේ අඩුයි හැබැයි. දැන් අපි පරයන්කයක් කරනවා කියන්නේ සමාධියක ඉන්නවා කියන්නේ ඒක ලොකු සුවයක් තියෙනවානේ. ඒක නෑ හැබැයි. ඒක අඩු වෙනවා. ඒක අඩු වෙනවා හැබැයි කෙලස් ඇවිස්සෙනවා. හැබැයි කෙලස් ඇවිස්සෙනවා කියන්නේ තාම ඔක්කොම බඩු තියෙනවා යට. එහෙමයි. ඒ <laughs> කියන්නේ අපිට හුඟක් වෙන්නේ අපි සමාධි වල ඉඳීම හරහා අපි මේ කෙලස් නැහැ කියලානේ හිතන්නේ. අපි හිතන්න සමාධි කරන්නේ නැතුවම ඉන්නවා කියලා. උදාහරණයක් විදිහට මම මේ කියන්නේ. සමාධි කරන්නේ නැතුවම ඉන්නවා. එතකොට ඉතින් හිත හිත අපිටම වැඩිලා නැත්තම් හිතේ රාග දේශ මොහයන් එහෙම්මම තියෙනවා නම් සමාධි නොකර ඉන්න පුළුවන් නම් අපිට මාසයක් දෙකක් ගියාට පස්සේ ආයි ඔක්කොම වෙස්සෙන්න ගන්නවා. ඒකනේ කෙලස් තියෙන බව නම් දැනෙනවා. කෙලස් අඩු වෙලා බවක් දැනෙනවා. එහෙමයි. ඒ තියෙන කෙලස් ටික හොඳට ඒ කියන්නේ මේ දැන් දැන් කෙලස් වලින් තමයි අපිට මේ කමටහන හම්බෙන්නේ. ඒකයි. කියන්නේ කෙලෙස් මතුවෙනකොට තමයි එතන එතන විපස්සනා කරන්න තියෙන්නේ. කෙලෙස් කියන්නේම තාම උපාදාන කරනවා කියන එකනේ. එතන උපාදාන වෙද්දී එතන විපස්සනාවක් වෙන්න ඕනේ. එතෙන්දී හිත එතනින් මුදව ගන්න ඕනේ. අපි තුමුණාම හරි දෙයක් කරනවා. කළා ඒ කරපු දේ ගැන ඔන්න පසු වේලාවකදී මතක් වෙනවා. මතක් වෙන්නේ ආ මම අතර අර විදිහට කරානේ මේ මේක මෙහෙම වුණා නම් හරි ඔන්නෝ කියලා අපි දමු එහෙම නැත්නම් මම මේක හොඳට කරා එයා ඉතින් සතුටුනේ මම කියපු එක හරහා කියලා තමන් ගැනම ලොකු ආත්ම වර්ණාවක් එනවා. එතන කියන්නේ ඉතින් මමත්වයක් ගොඩනගෙනවා. ඉතින් අන්නේ වගේ ඊටාම සූක්ෂම මට්ටමකින් දැන් කෙලස් කටයුතු වෙන්නේ. අපි එක පැත්තකින් එක පැත්තකින් බේරනකොට තව පැත්තකින් අහු වෙනවා. එතකොට දැන් තේරෙනවා මේ දිනදා කටයුතු වලදී මේ මේක තණ්හාවකට අහු වෙනවා මාන්නයකට අහු වෙනවා කියලා එහෙම තේරුම් අරගෙන ඒ වෙලාවේ මේක නැති කරගන්න. අන්න හරි. ඒ ඒ අහු වෙන අහු වෙන වෙලාවල්වලදී දිගට යන්න නොදී බේරෙන්න ඕනේ. මේක අපි මොනා හරි දෙයකදී තණ්හාවට අහු වෙනවා අහු වුණාම තියෙනවනේ යම්කිසි ආතතියක් ගොඩනගෙනවනේ. මොකක් හරි දැන් අපේ ඇතුලේ සංසිඳින තියෙන ස්වභාවය නෙමෙයි. මාක් හරි අරමුණක් අල්ලන් ඒකට බැසගත්තාම හිත නිදහස් නැහැ. තිබිච්ච නිදහස හිතේ නැහැනේ. නිදහස ඇහිරුණා. එතකොට තියෙන ආතතියක්. එදින පොට්ටි නිකන් කර ආතති කියන්නේ මේ මේ ලොකු ආතති නෙමෙයි. හිත දැන් පැටලිච්ච ගතිය තියෙන්නේ දැන්. අන්න එතෙන්ද නිදහස් කරගන්න ඕනේ. ආයොන්න මොකක් හරි අනිත් කෙනෙක් නුරුස්නා දෙයක් කරා ඔන්න ගිහිලා ආයන ද්වේෂයක් එනවා. එන්න ආයි දැවෙන්න ගන්නවා. ඉතින් ආයි හිත නිදහස් කරගන්නවා. ඒ වගේ පුදුම يعني එතන එතන යන සනීකර ප්‍රායෝගික භාවනාවක් බවට පත් වෙන්න ඕනේ මට නම් තේරෙන විදිහට. <laughs> එතෙන්දී ඉතින් අර කලිනුත් කිව්වා වගේ ලොකු ditta ධම්ම සුඛයක් වශයෙන් අර සමාධියකින් ලබන ඒ මේ එක අඩුයි. හැබැයි ඉතින් ටික ටික ටික කෙලස් කෙලස් අඩු වෙන්න අඩු වෙන්න මේ බරපතල අවස්ථාවලදී පවා හිත දවා ගන්න තෝ ඉන්න පුළුවන් හැකියාවක් වැඩේවි. එහෙමයි. එහෙමනේ ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ නේද? හැබැයි සමාධියෙන් සමාධිය නැති වුණාට පස්සේ නැවතත් අර විදිහට මේ ලාවට බොඳ වෙලා වගේ චේතනාවක් ඇවිල්ලා යනවා. එහෙම ඊට පස්සේ ටික වෙලාවක් එහෙමත් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඔව්. නෑ ඒක තමයි දැන් සමාධියක පැත්තෙන් ඉඳද්දි කොහොමත් සිතුවිලි එන්නේ බොහොම يعني ලා මට්ටමකින්නේ මේ නැතුව ලොකුවට එන්නෙම නැහැ මොකද يعني විශේෂයෙන් විපස්සනා සමාධිවලදී මේ يعني කෙලස් ඈත්ම කරනවනේ සමාධි මට්ටමකින් අපි දුන්න අනිමිත් සමාධිය නිමිති ගන්න එක වළක්වනවා ඉතින් ඒකම අපි තුන් පැය ගාණක් පුරුදු කරනවා නම් දවසේ අනිත් වෙලාවල් වලදීවත් නිමිති එන්නේ නැහැ. නිමිති ගන්නෙ නැහැ. ඉතින් මේක පාවිච්චි කරන්නත් ඕනේ. හැබැයි අර මාත්‍රාව දැනගෙන. බෙහෙත් බොනවා වගේම තමයි. දැන් අපි මේ හොඳ ප්‍රබල බෙහෙතක් හම්බෙලා තියෙන්නේ. වැඩියෙන් බිව්වොත් ප්‍රශ්නයක්. අඩුවෙන් බිව්වොත් ඒත් ප්‍රශ්නයක්. මොකද ගාස් සිතුවිලි වැඩි වැඩේ කරගන්න බෑ. දවසට අදාළ මාත්‍රාව විතරයි ගන්න ඕනේ. <laughs> ඒ වගේ දෙයක් තියෙන්නේ. හොඳයි. හොඳයි. පින්වත් ස්වාමින් වහන්සේ මම පරයන්ක භාවනාවේ ආශ්වාසයත් ප්‍රාශ්වාසයත් මෙනෙහි කරමින් සිටියෙමි. පෑ භාගයක් පමණ ගතවන විට ඇඟ පුරා කූඹියකු දිව යන ලෙස දැනෙන්නට ගත්තේය. එය විටින් විට සිදුවිය. එවිට මට ආශ්වාසයත් ප්‍රාශ්වාසයත් කෙරෙහි හොඳින් සිත යොමු කරගත නොහැකි විය. එවැනි අවස්ථාවකදී කුමක් කළ යුතුදයි පහදා දෙන්න. මට පොඩ්ඩක් අන්තිම වාක්‍ය එවිට මට ආශ්වාසයත් ප්‍රාශ්වාසයත් කෙරෙහි හොඳින් සිත යොමු කරගත නොහැකි විය. අර මේ කෝමිදුවන්න ගත්තාම. මෙතෙන්ද ඉතින් ඒක නොසලකා හරින්න මොකද يعني අපේ හිත ටික එකඟ වෙනකොට ඔය වගේ දේවල් තේරෙන්න ගන්නවා කුඹිදුවනවා වගේ වෙනවා නිකන් අතපය පොඩ්ඩක් එහිට මෙහිට විසි වෙනවා වගේ තේරෙනවා මේ විසි වෙනවා කියන්නේ හුඟක් බරපතලව නෙමෙයි පොඩි නිකන් ගැස්සෙනවා වගේ තේරෙනවා ඉතින් මේවා ඉතින් සාමාන්‍ය දේවල් මේ දිගට කරගෙන යන්න මග හැරෙවි. මේක ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා. ඊළඟ වෙලාවෙත් ඕක වෙන්න ඉඩ හරින්න. එතකොට මේ වෙන දේ සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. මේක අර මුල්ම වතාව වෙනකොට නිකන් ලොකු ප්‍රහේලිකාවක්. හැබැයි මේක නැවත නැවත වෙන්න හරින්න. එතකොට මේක මග හැරලා යනවා. හොඳයි. අතිපූජනීය ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි. ඊයේ මා සඳහන් කළා වූ දින 3ක් තිස්සේ ඇබිත්ත ඇබිත්ත බැගින් දිනු කරගෙන ආ භාවනා කුසලතාව ඊයේ දිනයේදී බිඳ වැටීමේ සිදු වැටීමේ සිදුවීම පිළිබඳව දිගුවක් ලෙස මේ ඉදිරිපත් කරමි. ඊයේ හවස සිට දැඩි ලෙස වීරියගෙන මගේ සිත ගැන මටම බැන බැන නැවත නැවත උත්සාහ කළෙමි. මුල සිටම නැවත අරබන්නයි ඔබ වහන්සේ දුන් ඔවදන හිසමුදුනින් පිළිගෙන කටයුතු කළෙමි. භාවනා කුසලතාවය නැවත ඇති කරගන්තිමි. සිත හඳුනා ගැනීමට හැකියුවත් එය මෙල්ල කිරීම අපහසු නිසා භාවනාව ඉදිකමටත් අඩු වේගයෙන් වඩවා ගනිමින් සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව වේවා. ඉදිකමටත් අඩු වේගෙන් නේද? මම දැන් කමක් නැහැ කියලා. මොකද ඒ කියන්නේ අපි ඕක උඟාක් හාවෙක් වගේ දුවන්නේ ගොත් ඊපස්සේ නිදා ගන්න එකයි වෙන්නේ. ඒ නිසා මේ ඉදිකමනින් යන එකත් හොඳයි. මොකද හැම හැමදාම කරන්න. ඒකයි මේ ප්‍රධාන දේ අපි දැන් අර එක පාට හුඟක් උත්සාහ කරලා සම්පූර්ණයෙන් අතහරිනවා වෙනුවට හැමදාම ටික ටික කරගෙන යනවා නම් කරෙන්න ඕන දේ කරනවා. එතකොට මේ මොකද මේක අර දිගට කරගෙන යාම දවසේ හැමදාම කාල වේලාවකදී ඕක කරන එක තමයි මුලදී හරිම වැදගත්. යෙදීමයි ප්‍රධානම දේ. නිසා දවස දවස පුරාම අපි දෙමු හැමදාම දවසේ යම් වෙලාවක් වෙන් කරගන්න. උදේ වෙන්න පුළුවන්, දැන් හවස වෙන්න පුළුවන්, යම්සේ වෙලාවක් වෙන් කරගෙන ඒ වෙලාවේදී කරන විදිහට කරගෙන යන්න අඩුවෙවි අඩුවීම් වැඩිවීම් අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අඩුවීම් වැඩිවීම් කියන්නේ හිත කොයිතරම් දුරට අද එකඟ වුණාද ඒ ප්‍රමාණය හෙට එකඟ වෙන්නේයක් නැහැ. හෙට එකඟ වෙච්ච උනේ නැතුණාට ඔන්න අනිද්දාට එකඟ වෙන්න පුළුවන්. ඔන්න ඒ වගේ ඉතින් ලොකු කියන්නේ අඩු වැඩිවීම් අනිවාර්යෙන් මේ ගමනේදී සිද්ධ වෙනවා. ඒ හරහාමයි ඉතින් අපිට ක්‍රම සහ විදි තේරෙන්නේ. තමන්ම හොයලා බලනවා. ඔන්න ඊයේ නම් මේ දේ සාර්ථක වුණා. මොකක්ද එතකොට හේතුව? අද අසාර්ථක වුණා මොකද්ද අසාර්ථක වෙන්න හේතුව? අපිම තේරුම් ගන්න ඕනේ. මේක කියන්නේ අපිට හැමතිස්සෙම ඉතින් ගුරුවරයෙක්වත් පොතක්වත් පතක්වත් ළඟ නැහැනේ. මේක තනිකර ප්‍රායෝගිකව කරද්දී අපි අපිම තේරුම් ගන්න ඕනේ අද හරි ගියේ කොහොමද? හරි ගියා නම්. හෙට වැරදුනා නම් මේ වැරදුනේ කොහොමද? කියලා පොඩ්ඩක් අපිම තේරුම් ගන්න ඕනේ අපි කොහෙද වරද්ද ගත්තේ. නැත්තම් අපි කොහොමද අද ක්‍රමසහ විදි පාවිච්චි කරලා ජයග්‍රහණය කළේ. ඔන්න ඊළඟට ඒ ක්‍රම සහ විදි ටික අපිටම අහු වෙනකොට අපිටම තේරෙන ගත්තාම ඊළඟට ඔන්න ටික ටික මේක මේ සාර්ථක වෙන්න ගන්නවා. හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ <clears throat> මාගේ මූල කර්මස්ථානයේ ආනාපාන සති භාවනාවයි. මෙම වැඩමුළුවට පැමිණි දිනේ සිට 2018යි 2යි වන දින සිට දින 3ක් දක්වා මාහට සිටිනා ඉරියව්වේ සිට සමාධිගත කිරීමට ඉතා අපහසු වුණා. එක ඉරියව්වේ සිත පීඩා ගැනීමට වේදනාව නිසා ඉතා පහසු වුණා. සක්මනට ගියත් කිසිදු පීඩක් මා වෙත නොලැබුණු අතර වේදනාව සැරෙන් දැනුණා. නමුත් ඊයේ දිනේදී පෙරවරු 2:30ට පමණ නැගිට මූණ සෝදා ස්ටෑන්ඩින් මෙඩිටේෂන් කිරීමට පිහිටාගෙන කටයුතු කළා. එෙහිදී මා සිටින ඉරියව්වේ කිසිදු වේදනාවකින් තොරව පැය 3ක් පමණ සිටීමට හැකි වුණා. ඉන් අනතුරුව හීල් දාණය පිළියෙල වී ඇති බැවින් ඒ සඳහා නික්ම යාමට සිදුවන බැවින් විගස විනාඩි 5ක් පමණ සක්මනේ යෙදුණා. එහිදී මට තේරුම් ගියා වෙනදාට වඩා සක්මන ඊට සාර්ථක බව. වැලි මළුවට ගියත් සාර්ථක බව. දැන් පර්යංකයට ගියත් වේදනා අඩු වී සිටින ඉරියව්වේ සිට තැම්පත් වේ. වෙනස් සිදුවිලි පැමිණි විට හැරි ගැසීමක් වැනි දෙයක් සිදුවේ. එවිට ටිකක් බියටපත් වන අතර පසුව සිටින ඉරියව්වේ නැවත සිත පිහිටිය හැකිය. අද දිනෙත් උදේ උදෑසන පැයකමාර කාලය පමණ සිටින ඉරියව්වේ සිත තැන්පත් කරගෙන සිටියා. ඒ අනුව sitting meditation, standing meditation, walking meditation, sleeping meditation සතිය පිහිටුවීමේ එකම ධම්වැලක පුරුක් නේද? පැහැදිලි කර දෙනමින් ඉතා කාරුණිකව ඉල්ලා සිටින අතර ඔබ වහන්සේට නිරෝගී සුවය පතමි. ඔව් කියලා තමයි කියන්න තියෙන්නේ. මොකද ඒකයි බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ ඉරියව් හතරම සතිය පිහිටවා ගැනීම සඳහා භාවිතා කරන්න කියන්නේ. ගච්ඡන්තෝවා ගච්ඡන්තෝම් හීති පජානාති. ඇවිදිනකොට ඇවිදින බව දැනගනිමින් සතිමත් වෙන්න. ටිතෝවා ටිතෝම් හීති පජානාති. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්නා බව දැනගනිමින් සතිමත් වෙනවා. ඊළාට නිසින්නෝවා නිසින්නෝම් හීති පජානාති. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නා බව දැනගනිමින් සතිමත් වෙනවා. සයානෝවා සයානෝම් හීති පජානාති. සයනේ කරනකොට නැත්නම් ඇලවෙලා ඉන්නකොට ඇලලා ඉන්න බව, සතපීලා ඉන්න බව දැනගනිමින් සතිමත් වෙනවා. ඉතින් මේ නිසා එකම කියන්නේ ඇත්තටම කිසිම දෙයක් මේ අපතේ දාන්න බුදුහාඳුර කියන්නේ නැහැ. ඊට පස්සේ තවදුරටත් පැහැදිලි කරන්න මේ එහා බල ඉස්සරහා බලනකොට පිටිපත් මේ වෙනත් පැති බලනකොට සතිමත් වෙනවා. අත දිග හරිනකොට අත මේ වහකුලනකොට සතිමත් වෙනවා. ඇඳුම් පැළඳුම් අඳිනකොට සතිමත් වෙනවා. ඊළඟට කනකොට සතිමත් වෙනවා. බොනකොට සතිමත් වෙනවා. ඊළඟට මල මුත්‍ර පහ කරද්දී සතිමත් වෙනවා. ඉතින් ওই විදිහට මේ කිසිම අපේ කායික ඉරියව්වක් සතියෙන් තොරව කරන්න බෑ කියලා දෙයක් නැහැ. හැම කායික ඉරියව්වක්ම අපි යෙදෙන දවසේ පුරා යෙදෙන හැම දෙයක්ම සතියෙන් කරන්න පුළුවන් බව තමයි බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ. ඒ නිසා කළා තියෙන උත්සාහය හොඳයි. ලිඛිත ප්‍රශ්න අවසానයි ස්වාමීන් වහන්සේ. වාචික ප්‍රශ්න මුක්තිය. අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් හැමෝම <laughs> වගේ කතා කරනවානේ මේ සමාධිය ගැන. ඔව්. ඉතින් මේ මට හිතුණා දැන් ඒ සමාධියක් ලැබුණා කියලා දැන් මං කියන්නකො මං හිතුවා කියලා. ඊට පස්සේ මට දැන් ඒ සමාධියෙන් පස්සේ දැන් අවදි වීමක් වෙනවනේ. ඔව්. ඒ එතනින් පස්සේ නිකන් කයේ මොන හරි වෙනසක් දැනෙනවද මේ කොහොමද මම ඒක තහවුරු කරගන්නේ මං සමාධියමයි හිටියේ කියලා. ඒක මම අහන්නම් දැන්. දැන් මෑණියන්ට හිතෙන්නේ කොහොමද? දැන් සමාධියක හිටියා කියලා තේරෙන්නේ කොහොමද? මට මට හිතෙන්නේ දැන් ඉතින් මම මෙතෙක් මේ ලබලා තියෙන අත්දැකීම් අනුව දැන් පර්යංකේදීනි වැඩිපුර තින්න සිද්ධ වෙන්නේ. පර්යංකේවේ වාඩි වෙලා දැන් දැන් මම පැයක් ඉන්නවා කියලා හිතලා වාඩි වුණාට පස්සේ ටික වෙලාවක් විනාඩි 10ක් විතර යනකොට දැන් මොකුත් නැතුව විවේක තත්වයටපත් වෙනවනේ. ඊට පස්සේ මොකුත් දැනෙන්නේ නැතුව යනවා. හැබැයි ඉතින් සමහර වෙලාවල් වලට විටින් විට වගේ ආස්වාස් ප්‍රස්වාස මොකුත් දැනෙන්නේ නැතුව යනවා කියන එකෙන් අදහස් වෙන්නේ සතිය නැති වෙනවා කියන එකද නැත්නම් අවදිමත් බව නැති වෙනවා කියන එකද? සති සතිය තියෙනවා. අවදිමත් බවක් තියෙනවද? අර දැන් ඇහෙන ශබ්ද ඔව් ඒ වගේ දේවල් ඇහුණට මට වැඩක් නෑ. ඒක මම ඇතුළට මගේ යන්නේ නෑ. ඉතින් එහෙම තිනකොට ඊට පස්සේ දැන් එහෙම තිබිලා පැයක් කිට් වේගෙන එනකොට විනාඩි 2 3ක් දැන් හතර ඉඳලා පහ වගේ වෙනකොට නම් පාන්දර පහට විනාඩි දෙකක් තුනක් විතර තියෙද්දි මං නිකන් නිින්දෙන් අවදි වුණා වගේ එකක් වෙනවා. නිින්දෙන් අවදි වුණා වගේ. ඒක ටිකක් බරපතලයි. <laughs> ඒ කියන්නේ නිදාගත්තාම අපිට කිසිම වැටහීමක් නැහැනේ. මම ওই ප්‍රශ්නේ ඉතින් මීට කලිනුත් අහලා තියෙනවා ලොකු ස්වාමීන් වහන්සේගෙනුත් අහලා තියෙනවා. ඊට පස්සේ දැන් ඒ අවදි වීම කොහොමද ඉතින් කියපුවහම මම මේ කියන්නේ දැන් ඒ මං නිදාගත්තා වගේ නිකන් නිින්ද ගියාම නිකන් අපිට කම්මැලිකමක් ඇඟමලි කැඩිල්ලක් ඒ වගේ දේවල් වෙනවනේ. එහෙම මොකුත් නෑ මං හරි ප්‍රබෝධමත් විදිහට අර මං හිටියේ භාවනා කමටහනේම වගේ ඉඳලා මේ මට ඉතින් හොඳ ප්‍රබෝධයක් එහෙම නැත්නම් හිතේ ප්‍රීතිග ප්‍රීතිමත් ගතියක් එහෙම තියෙනවා. හොඳයි. එච්චරයි මට මේ වෙනසකට තේරෙන්නේ. ඔව්. ඒක හරි. ඉතින් මොකද ඒ කියන්නේ අපි මොකක් හරි සමාධියක් කමක් නැහැ. ඒ අපි යන්න කලින් අපි හිතමු අපේ හිත තිබුණා බොහොම මේ කියන්නේ කිසිම ආතතියකින් තොරව. මම මෙහෙම කියන්නකෝ. සමාධිය එක අපි හිතමු අපි හිතාගත්ත මම සමාධියක ගියා ඔන්න හිතියා පැයක්. සමාධියෙන් එළියට ආවට පස්සේ තියෙන්නේ අම්මෝ ඔළුව බර වෙලා ඔළුව කැක්කුමයි. එහෙමනම් ඒ කියන්නේ හරියන සමාධියක් නෙමෙයි. නෙමෙයි. නිවැරදි යායුතු සමාධියක් නෙමෙයි. අනිත් එකේ සමාධිය ඇතුළේදී සම්පූර්ණයෙන්ම නිකන් අර අපි සිහිය නැති වෙලා ඉන්නේ. සිහිය නැති වෙලා කියන්නේ මේ පිස්සු හැදිලා කියන එක නෙමෙයි. සිහි නැති කළා. ඉන්නේ. එහෙමනම් මේ සමාධිය ඒකත් ඉන්දිය යුතු වැඩ ඉන්දිය යුතු සමාධියක් නෙමෙයි. නමුත් අපේ ඉන්න සමාධිය මේ කියන්නේ ඒ තුල තියෙනවා නම් කියන්නේ බොහොම සෞම්‍ය ගතියක්. ඒ තුල කෙලෙසුන්ගෙන් කරන පීඩාවක් නැත්තම් ඊළඟට ඉන්නේ බොහොම අර කිව්වත් වගේ අවදියෙන් නම් සතියෙන් නම් ඒ කියන්නේ වැඩුවට වරදක් නැහැ. ඒ ස්වාමීනි. ඒකයි අර සමත සමාධිය වල තියෙන වෙනස වෙන්නේ අපේ කියන්නේ අපි තුමුන මුල් මුල් අවස්ථාවල තියෙන සමාධි පොඩ්ඩක් හරි කෙලෙසුන්ට ආසන්නයි. ඒකනේ එහෙමනේ ඉතින් බුදුහාමුදුරුවෝත් කියන්නේ නැත්නම් ඔය ධර්ම පොත්වල කියන්නේ ප්‍රථම ධානය ගත්තොත් මේකේ විතක්ක ਵਿਚාර තියෙනවා. මේ විතක්ක ਵਿਚාරය හැමදෙස්සම ටිකක් දඟලනවා. එනවා යනවා එනවා යනවා නැවත නැවත හිත ඒකට නංවනවා. ඉතින් ටිකක් කරදරයිනේ. ඉතින් ඒකට ඒක කියන්නේ ඒතර කෙලෙස් වලට ළඟයි. එහෙනම් දෙවෙනි එකට යනවා. දෙවෙනි එකේ එහෙම යන එන ගතියක් නැහැ. ඔහේ ඉන්නවා. දෙවෙනි එකේදී. ප්‍රීතියක් තියෙනවා. දැන් ප්‍රීතිය ඔන්න දෙනවා. ප්‍රීතියත් නලියන ගති. අර ඊයේත් අපි කතා කරා හිරිගඩු හිරිගඩු. ඒකත් දැන් ඔන්න මේ ළඟයි කෙලස් වලට. කියලා ඔන්න ඒකත් අතහැරෙනවා. ඒ එහෙම ස්වභාවයක්වත් නැහැ. දෙන්නේ බොහොම කයේ නිකන් මේ සතුටු ස්වභාවයක්, කයේ සුඛයක්, සැපයක් තේනවා ඔන්න තුනයි කියලා කියනවා. ඊට පස්සේ ඒකත් මේව කළා තමයි උපේක්ෂාවකට යන්නේ. ඉතින් හැබැයි එතෙන්දී එක පැත්තකින් බැලුවාම අර රළු ගතිය ටික ටික අඩු වෙමින්, ඡය වෙමින් බොහොම සියුම් ගතියකට යාමක් තියෙනවා. ඒ වගේම ඉතින් මේ සමත සමාධිවලදී ගා ගැඹුරට යාමකුත් තියෙනවා. විපස්සනාවේදීත් ඒකම වෙනවා. විපස්සනාවේදීත් මේ විපස්සනා සමාධිවලදීත් සෑහෙන ගැඹුරකට නිකන් හිත කියන්නේ බොහේනිය යටට බැස්සා වගේ ඇතැම් වෙලාවට වැටෙන්න පුළුවන්. හැබැයි ඒ අර සමාධියක් වශයෙන් වඩන කාලෙදී තමයි. දැන් ඒක සමත සමාධියද විපස්සනා සමාධියද කියලා තේරුම් ගන්න එක. ඒක තමයි ටිකක් අමාරු. ඒ කියන්නේ දෙකම පුරුදු කරපු කෙනාකට චුට්ටක් කොහෙන්ද යන්නේ කියන එක තමන් ගිය විදිහ බලලම තමයි තේරුම් ගන්න වෙන්නේ. සමාධියට යන්න කලින් තමන්ගේ හිත හැසුරු හිත හැසුරුනේ කොහොමද? තමන් සංස්කාර ධර්මයන් හොඳට බලබලා ඉඳලා ඒකේ වැයවීමක් බලබලා ඉඳලා එහෙම ගියා නම් ඉතින් තේරුම් ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම විපස්සනා සමාධියකට ගියේ කියලා. නැත්තම් කියන්නේ යන්න කලින් අපි කෙලින්ම ඒව බැලුවෙත් නැහැ කෙලින්ම අරමුණු ඇසුරු කරේ නැත්තම්. මොකක්වත්ම අරමුණක් ගත්තේ නැහැ. එහෙමනම් ඉතින් ඒත් කියන්නේ විපස්සනාම තමයි. විපස්සනාම තමයි. දැන් සමතේදී නම් අනිවාර්යෙන් කියන අරමුණක් අත්‍යවශ්‍යයි. සමත සමාධි නැහැ අරමුණු වලින් තොර. සමත සමාධි කියන්නේ තනිකර අරමුණු සහිතයි. අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ප්‍රකාශ කර පරිදි සමාධිය කියන එක අපිට අපි සමාජයේ හැටියට නම් සමාධියේ ඉන්න අමාරුයි. මම හිතන විදිහට හිතේ සිත ඒකාග්‍රතාවයේ ඇති කරගෙන දවසකම සමාධිය වඩනවා කියන්නේ ඒක කරගන්න බැරි දෙයක් ස්වාමීන් වහන්සේ එහෙම නැත්නම් අරණ්‍යගත ස්වාමීන් වහන්සේ නමකට නම් ඒක කරගන්න පුළුවන් සමාජයේ ගැටි ගැටි <laughs> ගැටි ගැටි මම දන්නේ මෙහෙත් පුළුවන් වේද කියලා <laughs> සමහර වනගත ස්වාමීන් වහන්සේලා ඉන්නවනේ සමහර වඩන අය සමාධිය වඩව සමාධිය වඩව කියවට අපේ ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කරේ තමන් සක්කාය දිට්ඨිය නැතිවීම සඳහා තමන්ගේ කායගත සතිය ඇති කරගෙන ඒක බලන එක තමයි ඒක බලාගෙන තෘෂ්ණාවයි අවිද්‍යාවයි නැති කිරීම සම්බන්ධයෙන් තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ නේ සමාජයේ ඒව කෙලෙස් වැඩිනේ ඒ ඒක තමයි කළ කර යුත්තේ නේද ස්වාමීන් වහන්සේ සමාධියක අර චිත්ත සමාධියක් ඇති කරන ඒකග්ගතාවේ ඇති කරගෙන කය තුල බලාගෙන කයේ සියල්ලම විනාශ වෙන එක දැකලා තමන් ඒ தත්ත්වයටපත් වුණාට පස්සේ ඉතුරු ඉතුරු ඵල ලබා ගැනීමට කළ යුත්තේ තෘෂ්ණායමය විද්‍යාවේ සාමාන්‍ය ඇති වෙන ක්ලේශයන් සියල්ලම දුරු කිරීම පමණයි කියන එක තමයි මට නම් හැඟීම ඇති වෙන්නේ සෝමිනස්. මටත් හිතෙන්නේ එහෙම තමයි. <laughs> <laughs> දැන් අදත් අපි පැයකුත් විනාඩි 15ක් වගේ කාලයක් අද ධර්ම සාකච්ඡාවේ නිරත වුණා. ඉතින් මේ ඒ වගේමයි දවස පුරාම සති සමාධිය ආදී සති සමාධි ප්‍රඥා ආදී ගුණ ධර්මයන් දිනු කරගත්තා. උතුම් වූ සීලයක පිළිපදලා කටයුතු කරා. ධර්ම දේශනාවකට සවන් දුන්නා. මේ අන්තිමින් අපි දවස පුරා රැස් කරගත්තා වූ මේ සියලුම කුසල් අපේ නමින් මේ පරිලෝකීය සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති දෙවියෝත් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු පින් බලාපොරොත්තු නියම් අසරණ සත්ව පිරිස් වෙත්නම් ඒ අයත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.